දැයි අපි ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 73 වෙනි අපේ වැඩමුළුව පැත්තෙන් බලනකොට අපි ඉස්සල්ලාම සජීවීව කරන්න හදන ධර්ම සාකච්ඡාවක් ඒක පිළිබඳ පොඩි මතක් කිරීමක් කරනවාද පළවෙනි දවසේ නිසා මේ ධර්ම සාකච්ඡා ඊයේ තියෙන තිබුණ එකක් කෙසේ නමුත් මගේ පුද්ගලික කාලසටහනේ ඉද නොතිබිච්ච නිසා අතට දාගත්තේ ඒක පළවෙනි එක දෙක හුඟක් වෙලාට දැන්න කෙරෙන්නේ ප්‍රශ්නේ ලිඛිතව ඉදිරිපත් කරනවා ලියන කෙනා කවුද කියලා කියන්නේ නැතුව ඊට පස්සේ මෙතන ඉන්න රජි මහත්තයාරි චන්දනාරි ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරනවා ඊට පස්සේ අපි ඒක ඒ ප්‍රශ්න සාකච්ඡා කරනවා ඊට පස්සේ ඊගා ප්‍රශ්නට යනවා ඒක නිසා වාර්තාගත වීම අතින් දෙන්නගෙම මයික් එකක් අරගෙන වාර්තාගත කරන නිසා මේ ප්‍රශ්නේ වාර්තාගත වුණාට පස්සේ අහන කෙනාට ප්‍රශ්නයේ උත්තරය දෙකම ලැබෙනවා. ඒක ඇත්තටම ඔය අරුණ මහත්තයාගෙන් අපිට හම්බෙච්ච උපදේශයක්. නමුත් ඒ ඊට පස්සේ ආරාධනා කරන විවෘතව මන්ට තියෙන වෙන කාලය අනුව ලැබෙන උත්තර මත හෝ අලුත් ප්‍රශ්න තියෙනවා සභාවට ඉදිරිපත් කරන්න කියලා. අපි එතකොට මයික් එකක් දෙනවා සභාවට. ඉතින් ඒක ප්‍රශ්නයක් තියෙන කෙනෙක් අතේ ඉස්සොත් අපිට මේ මයික් එක දෙන්න පුළුවන්. එතකොට ඒකේන මේ මයික් එකට කතා කරනවා නම් ඒකෙවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වාර්තාගත වීමට. ඒකට හුඟ දෙනෙක් පැකිලෙනවා අර මයික් එකට කතා කරන්න වෙන එකයි. එතකොට කතා කරනකොට මේ මේ හදලා තියෙන කෝණයට ඉස්සරහින් තියාගෙන අඟල් හතරක විතර ඉඳ තියලා මයික් එකේ කතා කරන්න ඕනේ. ඒක ටිකක් ඔය හිතන තරම් ලේසි නෑ. ඉතින් ඒක නිසා සමහර ප්‍රශ්න අහන්න නැතුව ඉන්නවා. ඒකට මම හරියම කැමතියි. මොකද මයික් එකට කතා කරන්න වෙන නිසා. හැබැයි ඒක පාඩුවක් වෙන්නේ නැහැ මොකද ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ අද වැඩසටහන හැටියට රජි මහත්තයා මතක් කරපු විදිහට අද පුරුදු විදිහට අපි හවස පොදු කමඨාන් සුද්ධ කිරීමේ සසි වර්ගත් පවත්වන එක අර ඊයේ අතපහුවෙච්ච වැඩ හිලව්වට තමයි මේ සාකච්ඡාව යන්නේ ඊට පස්සේ පුරුදු විදිහට ධර්ම දේශනාවත් හවස කරන පොදු කමඨාන් සුද්ධ කිරීමේ සාකච්ඡාවක් කියනවා. ඒකත් දැන් මේ කියන විදිහටමයි කෙරෙන්නේ. ලිඛිත ප්‍රශ්න දීලා දානවා. ඊට පස්සේ ඒක කියවනවා. උත්තර ලියනවා. ඊගා ප්‍රශ්න දානවා. නමුත් මේකෙදි තරම් ඒ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මූල ධර්ම වලට යන සාමාන්‍ය බුද්ධිය සඳහා ප්‍රශ්න වලට එච්චර උනන්දු කරවන්නේ නැහැ. තමන්ගේ භාවනාදී සිද්ධ වෙලා තියෙන කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව හෝ කෙලිම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට අදාළ ප්‍රශ්න මිස සාමාන්‍ය ප්‍රශ්න අපි මේ ධර්ම සාකච්ඡාවට තියාගන්නවා. හවසට ගන්නේ අද තියෙන හවස තියෙන සැසිවාරයට ගන්නේ කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල. ඉතින් ඒකෙදිත් අර වාගෙම ආර්දනාවක් තියෙනවා. ඉදිරිපත් කරගන්න බැරි වෙච්ච කරුණු නැත්තම් සමහර විටක මගේ පුරුද්දක් තියෙනවා මේ ප්‍රශ්න කරුගේ වැඩි විස්තරය ඉල්ලා හිටිනවා. එතකොටත් අර මයික් එක පාවිච්චි කරලා ඒ තොරතුරු ලබා දීමෙන් තමයි අපිට ප්‍රශ්න හරියට sannivedana කරගන්න පුළුවන් ඉන්නේ උත්තරේ ප්‍රායෝගික කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක අද පළවෙනි දවසේ නිසා මම මේ විදිහට මතක් කරනවා. ඊට පස්සේ මම රජි මහත්තයන් ඉල්ලා හිටිනවා මේ ලිඛිත තියෙන ප්‍රශ්න සභාගත කරන්න කියලා අපේ සැසිවාරේ පටන් ගන්න. අවසරයි හමුදුනේ. අවසරයි ස්වාමින් වහන්සේ. සුසීම සූත්‍රයේදී ඔබ වහන්සේ පවසනවා මෙසේ. හොඳටම දන්නවා දෙයක වෙනස මේක හොඳයි මේක නරකයි කියලා. ඒ වුණාට මෝඩෙක් වගේ ඉන්න තෝරපු පමණින් සංස්කාර කරගන්නවා. මෙතන තියෙන්නේ අපේ මනසට එහි වෙනස තේරුණාට කමක් නැහැ. නමුත් ප්‍රතික්‍රියා නොකර ඉන්න කියන එකද කරුණාවෙන් පහදා දෙන්න. දලාදාසී එකයි අපි සාමාන්‍ය අපි දැනුම කරදරයක් කරගෙන තියෙන්නේ. අපිට දැනුම තියෙන එක ක්‍රියාත්මක කළ යුතුමයි. ඒ අනුවට මුළු ලෝකෙම යන්න ඕනේ කියලා. ඉතින් අපි අර දැනුම ඉස්සර කරන්න ගියාට පස්සේ අපිට ආරාධනා නැතුව අනුන්ගේ ප්‍රශ්න වලට උළු දානවා. දාලිවර්ලා අර දැනුමටත් නින්දාවක් වෙන දැනුම කරදරයක් කරගෙන ඊට පස්සේ ඒකෙන් ඇති වෙන අතුරු ප්‍රශ්න නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් නිකටල්ලේ තියාන චචුරු ගගා ඉන්නවා. ලේසිම වැඩේ තමයි තමන් දැනුම තියෙනවා කවුරුහට වෙලා අහයි මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේ ළඟ තියෙනවා ඔබතුමා ළඟ තියෙනවා ඔබතුමි ළඟ තියෙනවා මේ දැනුමට මෙන්න මේක විසඳලා දෙන්න කියනකම් පැහිය වෙන්න එපා. ඒ කියන්නේ දැනුම පාවිච්චි කරන්න දන්නේ නැහැ. දලිය දලිපිය තියාගත්ත හිවලෙක් වගේ. හැමතැනම කපා ගන්නවා. ඒ නිසා දැනුව තිබුණ පළියටම ක්‍රියාත්මක වෙතුත් නැහැ. දැනුම තියෙන පමණටම අඳුර පාන්න ඕන කමක් නැහැ. දැනුම තියෙන පමණටම අඟ උසන්න ඕන කමක් නැහැ. ආර්ධනාවක් වෙනකන් ඉන්න තමන්ගේ දරුවන්ගෙන් හරි කමක් නැහැ. තමන්ගේ ශිෂ්‍යයන්ගෙන් හරි කමක් නැහැ. එහෙම නැත්නම් තමන්ගේ යුතුයකම් ටිකක් කරනවනේ. දරුවන් වෙදී, දයාලුවන් වෙදී, නෑදෑයන් වෙදී මේ කටයුතු කරගෙන යනකොට තමන්ගේ ධර්ම තමන් පාවිච්චි කරනවා. නමුත් අනුන්ට ප්‍රශ්නයක් ආවොහම අපි අනිවාර්යයෙන්ම මම මේකේ කවුන්සලර් වෙන්න ඕනේ මම මේකේ නීතිඥයා වෙන්න ඕනේ මම මේකට උත්තර දෙන්න ඕනේ කියලා අපි යම් වෙලාවක පටව ගත්තොත් පවර ගත්තොත් ඒක අනිම අනික් පක්ෂයේ විසින් අනුමත නොකළොත් අපි ඉන්නේ අමාරු තැනක. අපි හිතන ඒගොල්ලෝ අනුමත කරයි කියලා හුඟක් වෙලාට එහෙම නැහැ. ඒ නිසා අවශ්‍ය නම් කවුරුහරි ප්‍රශ්නයක් අහයි. ඒ අහන කෙනාම කියාවි ඔබතුමා ඔබතුමිය මේ ප්‍රශ්නට උත්තර දෙන්න හොඳයි. නැත්නම් අහන්නේ නැහනේ. ආන් මේක දැනගෙන උත්තර දෙන්න හදනවා නම් දැනුම කරදරයක් කරගන්න නැතුව වාසියට ගන්න පුළුවන්. නැත්නම් මෝඩ වඩුවන් ආයුධ සමග පොරබදයි කියන එක තමයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ සරුවඥ වුණාට කිසිම දවසකම පැන පැන බණ කියන්න ගියේ නැහැ. කාරණාවක් වෙනකන් ඉඳලා හැම වෙලාවෙම නිදානයක් තියෙනවා. ඇයි මේ බණ කියන්න හිතුනේ? ඒ නිසා සූත්‍ර පිටකේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි හැම හේතුවකටම නිදාණයක් තියෙනවා. නිදාණයෙන් තමයි අපිට දැනගන්න පුළුවන් ඉන්නේ බුදුරජාණන්සේ මෙහෙම දේශනාවක් කරන්න හේතු වෙච්ච දේ. කුමක් නිසාද කෙරුවේ කියලා. ඒකට ආදයට ප්‍රශ්නයක් වුණා, මෙයාට ප්‍රශ්නයක් වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා. ඒ නිසා ප්‍රශ්නේ ආවයි කියනකොට අපිට හිතා ගන්න පුළුවන් අවුරුදු 2006 කට ඉස්සෙල්ලා ඉන්දියාවේ පැවතිච්ච වාතාවරණය මේකයි. ඒ තත්ත්වයටදී සරුවචන්ස මේ උත්තර දීලා තියෙනවා කියන්නේ. නමුත් අපි වෙලා තියෙන්නේ අපි විදිහින් අපිම පණව ගන්නවා නෑ මේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්න ඕනේ. මේක මම විසඳන්න ඕනේ කියලා මේකෙන් තමයි මේක මම කියන්නේ දැනුව කරදරයක් කරගන්න જાතියක්. දැනුව කරදරයක් කළ යුතුම නැහැ. දැනුව කරදරයක් වෙන්නේ අර්ධ දැනුම තියෙන මනුස්සයට පමණයි. දැනුම කියලා කියන්නේ දැනුම තිබිලා නිහතමානී වීම දැනුමෙම දැනුම කියන්නේ වාජනේ නම් නිහතමානී වීම වාජනේ පියන වගේ. වාජනේ කියලා පියන්නේ වැහුවට පස්සේ එයා දැනුම තිබුණාට කිසිම කරදරයක් නැහැ නොදන්න කෙනෙක් වගේ ඉන්නවා. ඒ හොඳටම දන්නවා කරන්ට් එක අල්ලන්න හදන්නේ වදිනවා කරන්ට් එක කියලා. දැන් හොඳටම දන්නවා ගින්දරත් එක්ක වැඩ කරනද පුච්ච ගන්නවා කියලා. පුට ඕනනම් පිච්ච ගන්න ඔබට අයිතිවාසිකම තියෙනවා. මම ඉන්න තැන එහෙම පිච්චෙන්න දෙන්න බෑ කිව්වනම් අර මුවන් බැලේ ආරච්චල වගේ ආරච්චල ඉන්න තැන් වල ඌව වෙන්න දෙන්න පුළුවන්ද කියලා පැහිය වෙන්න හැදුවොත් අන්න ඒකයි මම මම හිතන්නේ අදහස් කරන්න ඇත්තේ කියලා. ඉතින් මේක හරියම අරුයි මේක දැනගන්න දීමෝපිය හිතනවා මේ බොක්කේ ඉපදිච්ච මම ජාතක කරපු දරුවා අනිවාර්යයෙන්ම මම උපත දෙන්න ඕනේ කියලා. දරුවෝ පඩේකට ගලගන්නේ. ඒක මම හොඳටම දන්නව කොට දන්නේ නැති උනාට. දරුවෝ උඹලා ගෙඩුඹලා ගෙඩුවන පැත්තකට යල්ලා අපිට යන්න දීපල්ලා ඔබ බලන්න කියලා වැරදුනොත් අත පිච්චුනොත් හතර දීපල්ලා. එහෙම නෙවෙයිනේ අපි දරුවා පැත්තට යන්න දෙන්නෙත් නැහැ. කොටු කරුවාට පස්සේ ඒ දරුවා හිතනවා උණ්ඩ උන්ගේ කාලේ විසුගිලින්න පුළුවන් අපිට වැඩක් කරන්න ගියාම මේෙන් එනවා නීති දාන්න කියලා. මම එහෙන් දැද්දී YouTube එකේ තිබුණා TED Talk කියලා ලෝකෙටම දෙන්න හොඳ අදහස් තියෙන කට්ටියට ගෙන්නලා ප්‍රසිද්ධ වේදිකාවේ කතා කරනවා. ඒ මහත්තයා ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ කොම්පියුටර් පිළිබඳ විශේෂඥවරයෙක්. එයා කියනවා දරුවෙකුට දරුවක් විවෘත කළ යුතු අනතුරු අවස්ථා පහක් තියෙනවා. ඒවට විවෘත කරන්නයි කියලා. ගින්දරක් පත්තු කරන්න දෙන්නේ කියලා තියෙන දරුවට ඒක ලොකු සතුටක් ඒ දරුවට. ගින්දරට කිට්ටු කරන්න එපා, අත දාන්න එපා කියලා බය කරන්න එපා කියලා. පෑන පීයක් අතර දෙන්න කියලා හොඳට කැපෙනවා. තලිබියක්. මොකද කරගන්නේ කියලා බලපන් කිය. කපා ගන්නවා කපා ගනි. ඒක ෆස්ට් එඩ් පෙට්ටිය තියෙනවානේ. ඒ වගේම භාව මේ ගෙදර තියෙන මොන හරි කැරිච්චාම ඉලෙක්ට්‍රික් බඩුවක් ඌට හදන්න දෙන්නේ කියලා තියෙනවා. හදපු එකට ඉංජිනේර නම් කරුණාට පස්සේ හදන පොඩි එකට ඊට වැඩි ඉංජිනේර නම තියෙනවා මොනම යන්ත්‍රයක්වත් දන්නේ නැතුනට ඌට දුන්නම ඌ හදලා දෙනවා. ඒ වගේම ওই පිටියකට දාලා කාර්යයක් කෙලවන්න දෙන්නේ කියලා තියෙනවා. පෙළන දින ඔඩොක්කේ බබා තියන පොඩි වයසට අර සුක්කානම කරකවනකොට යන්ත්‍රය එහාට මෙහාට යන හැටි දොරට ලොකු ආත්ම ශක්තියක්. ඒක විනීති විරෝධී හැබැයි. අවුරුදු 18 පල්ලෙය ළමයෙකුට කාර්යයට යන දෙනක නීති විරෝධී කරන්නයි කියලා තවත් මොකක්ද එකක් තියලා තියුණා. ඒ අර ඉල තියන ඇමරිකාවේ හැම පොලිතින් බෑග් එකකම ලියලා තිනවා. හා පොඩි ළමෙක් ඉන්න තැන තියන්න එපා. මේක භයානක වියහැකි. මේ හැම එකකම ලියලා තිනවා පොඩියෙකුට අහු වෙන තියන්න එපා. ඉතින් කවදද පොඩි එකා මේව තේරුම් ගන්නේ? ඉතින් ඒ දරුවාගේ ඒ දරුවා හැදෙන්නේ ඉර වෙච්ච මේ පරිසරයක. ඉතින් මොකද හැම වෙලාවෙම අම්මා පිටිපස්සේ ඉඳගෙන ඕක කරන්න එපා. ඕක කරන්න එපා. ඕක කරන්න එපා. ඉතින් වැඩේම තියෙන්නේ එපා එපා එපා එපා තමයි. ඉතින් ඒකේ මේ ප්‍රශ්නෙම තියෙන දෙමාපියන්ට අදාළ කොටස ඉස්කෝලෙත් එච්චරයි. කොටු කරලා හිර කරලා අරක එපා මේක එපා කිව්වට පස්සේ ඒගොල්ලන්ට බේන්නේ මේක නිකන් මේ අස්සෙක් බැඳගත්ත කරත්ත බැඳගත්ත අස්සෙක් වගේ. ඒ වුණේ ඒ දරුවන්ට ඒ දේවල් කරන්න ඕනේ. දැන් යා අත කපාගත්තට ප්‍රශ්නයක් නෑ මං ඉන්නවනේ. දැන් මේවා වැලක්කුව කවදාරු අත කපා ගන්න ඕන මමත් නෑ. ඒකෝර මොකද කරන්නේ? අන්න ඒ වගේ ඒකේ අනිත් පැත්ත තමයි දැනුම තිබුණාට දැනුම කරදරයක් වෙන්න ඕනේ නෑ. ඒක ඔක්කොටම කියා ගන්න ඕනක මොකුත් නෑ. ප්‍රයෝජනෙ සඳහා දැනුම ගන්නවයි කියලා කියන්නේ අර්ධ දැනුම නෙවෙයි. අවශ්‍ය වෙලාවට ආරාධනාවකට වැඩ කරනවා. නැත්නම් නැත්නම් දැනුමට දාස නොවි දැනුම දාශයක් කරගෙන වැඩ ගන්න එක තමයි යෝසුසිම සූත්‍රය සාකච්ඡා කරලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආධ්‍යාත්මික දියුණුවේදී වත් පිළිවෙත්වල වැදගත්කම පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නේ නම් භාවනාවට ආධුනිකෙක් වූ අපට එය ඉතා ප්‍රයෝජනවත් වේයයි සිතේ. කරුණාකර මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අපේ බුදුහාමුදුරුවෝ කියපු ආධ්‍යාත්මික ජීවිතයේ හික්මීම් තුනකින් හඳුන්වනවා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. එනතේ ඒකට අපි කියනවා සීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය. එනතේ අපි කියනවා සීල අංග, සමාධි අංග, ප්‍රඥා අංග. ඒකෙදී පළවෙනියම තියෙන සීලාංගය සමාධි ප්‍රඥාව හදා ගන්න අවශ්‍යයි. ඒ සීලේ නැතුව සමාධි ප්‍රඥා හදන්න බැරි එක කියන්නේ හේනක්මද කැලයක්මද හේනක් කපනකොට වටේට දඬුවට ගහන්න නැතුව මොන ගඩා ගෙඩි වැව්වත් මොන භෝගයක් වැව්වත් කදාකත් ඉතුරු වෙන්නේ නැහැ. වනසත්තුන්ගෙන් උපද්‍ර වලින් හානි වෙනවා. ඒ නිසා හේනේ වටිනාකම තියෙන දඬු වැටේ. එළවලු කොරටුවක් වට බවනවනම් වැට වැට කොරටු වැටේ. වැට නැතුව මොනවා කෙරුවත් ඔහේ යන දඩාව තියෙන හරක් කාල විනාශ කරනවා. එහෙම නැත්නම් ඔපරේෂන් එකක් කරනකොට ඔපරේෂන් තියටර් එකේ තියෙන ජීවාණු හරණේ ඒ කොහොම සුද්ධ වෙලා තියෙනවා උපකරණයි, දොස්තරයි, ඇඳුමයි, ලෙඩයි. ජීවන් හරණය කෙරුවට පස්සේ තමයි සීනති කරලා කපන්නේ. ඉතින් එහෙම නැතුව ඒව කරන්නේ නැතුව මේ ලෙඩ විෂ බීජ තියෙන තැනක කැපුවොත් එහෙම වෙන්නේ අර විවෘත කරපු මේ අලුත් තුවාල වලට අර විෂ බීජ ගියාට පස්සේ හිතා ගන්න බැරි නෝ ඔපරේෂන් එක අසාර්ථක වුණාද ජීවාණු බාහිර විෂ බීජ නිසාද හොයා ගන්න බෑ. ඉතින් ඒ වගේ එකක් තමයි බුදුහාමුදුරන්ගේ සමාධියක් ඇති වෙන්න නම් ඉතින් සීලයක් ඉක්මන් තියෙන්න ඕනේ. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා අවිප්පටිධාරත්ථය ආනන්ද කුසලානි සීලානි. ආනන්ද මේ හිතේ නොසැලෙන බවක්, චකිත නොවන බවක්, අන්‍ය විහිිත නොවන බවක් ගන්න ඕනේ නම් සීල් රකපන්. සිල් ලකින් නැති කෙනාගේ සිල් දැක්කා වුණත් සමහරව ඔළුව චකිත කරගන්නවා ඒ සිල් සීලබ්බත පරාමාස කරගත්තොත් හරි සීලය කියලා කියන්නේ අනේ මං ඉස්සර මෙමෙ සැලෙන අනා ගන්න ජරා කර ගන්න මිනිස්සෙක් දැන් නැහැ. දැන් මම හිත සැලුණත් මං වෙන්දට සීලක ඉන්නවනේ කියලා ඒ සීලයේ අදිෂ්ඨානය මට මේ මම සීලවන්තයෙක් කියලා දැනගත් එක බව හිත සාන්ත වෙන්න උදව් කරනවා. ඒකෙදිත් ඒ සීලය අනුන්ගේ සිල් බලන්න ගිය ගමන් වෙහෙසකට හේතු වෙනවා. ඉවරයි. ඊට පස්සේ ඒ මනුස්සයාට කිසිම ධනක ස්පාසුවක් නැහැ. දැනගන්න දැනගන්න සික්පාදයෙන් අනුම්මනින්න හදනවා. ගොඩේ එමනක් නැහැ. සිල්පද තියෙන්නේ අනුම්මනින්න නෙවෙයි. ඒ සිල්පද වලට කියන්නේ කමාන්ඩ්මන්ට්ස් කියලා. ඒවා තියෙන්නේ බයිබලේ. නොකිරුවොත් તો අපායන. නොකිරුවොත් તો දෙවියන්ාසේ මෙහෙම සීමා කරනවා කියලා බය කරනවා. අපේ සිල්පද තියෙන්නේ සමාදාය සික්කති සික්ඛාපදේ. Taman විශ්ින් ඉල්ලගෙන සමාදන් වෙලා රකින්නවා මිසක් අනුන්ගේ සිල්පද මනින්න කෙනෙක් ඇල්ලුව ඉව්ව ඉල්ලීමක් කරොත් කරලා දෙන්නේ. ඔව් මට පේනවා ඔයාලා මේ දේවල් කරන්න ඒක ඇත්ත. අහුවටත් ස්තුතියි මෙන්න මේ විදිහට කරන්න කියලා. එහෙම නැතුව පණවන්න ගියොත් පටවන්න ගියොත් මම දන්නවා එහෙම කරන්නෙම දුස්සීලියෝ. අනුන්ගේ සිල්පද ගැන හොය හොය හදන්න හදන්නෙම Tamanට සිල් නැති කට්ටිය තමයි. ඉතින් ඒ නිසා හොඳට සිල්වන්තයා කවදාකවත් අනුන් සිල්පද ගැටුවට Taman හිතනක් කරගන්න. ඒකෙන් ආදර්ශයක් කරගන්න ඕන්න සිල්පද ගැටුවොත් එයා කෙරෙහි මට නකර නරක අදහසක් වෙන නිසා මම සිල්පද ගැඩුවොත් එයාත් මට ওই විදිහටම නරක අදහසක් ඇති කරනවා කියලා අනුපද අනුමාන සූත්‍රයේදී සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා. ඒකෙන් ආදර්ශයක් ගනින්. දැන් අපිට හිතෙනවානේ ඕන සිල්පද නැති වුණාට පස්සේ එයා පහත් කළ සලකන එක. ඕකම තමයි උඹ සිල්පදයක් කැඩුවොත් අපිට ලැබෙන්නේ කියලා එහෙම කරන මිසක් අනුංග දෙයකට යන්නේ නිසා හේනක දඬුවටක් වගේ එළවලු කොරටෝක වැටක් වගේ ඔපරේෂන් එකදී කරන ජීවාණුහරණයක් වගේ හිතා ගන්න වතපිලිවෙත ඒ වත්තංන පරිපූර්ණතෝන සීලම් පරිපූර්ණති කියලා බුදුහාමුදුරේ දේශනා කර තිනවා තමන්ගේ සිදුවෙන්න තියෙන දැන් මෙතෙන්ට අපි එනවා එකට එන්න ඕනේ එකට එන එක වතක් අපි එහෙම එකට ආවේ නැත්නම් කේමනන්ද සංස්කෘතිය වත හිල් වෙලයි කියලා එතකොට එකට එන්න බෑ වත හිල් කරගන්න එපා වෙලාවට එනවනම් වෙලාවට වරෙන් පස්සේ ඇවිල්ලා චර්චුරු ගන්නත් එපා. සමාව ඉල්ලන එක හොඳයි. ඒ ටික වත් පිළිවෙත් ටික. එහෙම කරන්නේ නැති කෙනෙකුට සිල්පදයක් රකින්න බෑ. Tamanda හරියට වෙලාවට වැඩක් කරගෙන තියෙන විවස්ථාටික් කරගන්න බැරි නම් ඉතින් හැම වෙලාවෙම හිත මේ විපිලිසර වෙනවා. අනේ මට අර කරගන්න බැරිනවා මේක කරන්න අරකට පහුණා මේකට පහුණා කියලා ඒක භාවනාවෙන් හදන්න බෑ. ඒක සීලෙන්මයි හදන්න ඕනේ. ඒක නිසා කියලා තියෙනවා වත්තං පරිපූර්ණතෝ න සීලම් පරිපූර්ණති. ඒක නිසා කිකිරියක් Tamange biju රකින්න වගේ කිරි වදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ දරුගබක් රකින්න මහේසිකාවක් වගේ තමන් සමාදන් වෙච්ච ශිල්පද ටික අරස කරගන්න. අතර සීලේ තියෙන්නේ උපේන එකක් නෙවෙයි අරසාවක්. ඉතින් අපි අද විඳවන්නෙම වෙන මොනවාකට නිසා. අපි පොරොන්දු වෙච්ච ටික කරලා නැහැ. ඉතින් ඒක භාවනාවෙන් හදන්න බෑනේ. ඒක සීලෙන්ම හදන්න ඕනේ. භාවනා කරනකොට ඒකේ දැනම වැඩි. ඒ සම්බන්ධතාවය වැඩි. ගෙදරසොර ඉන්නවට වැඩිය දැන් දන්න අපි පොරොන්දු වෙලා තියෙන්නේ. අපි මේ මේ විදිහට කෙරෙන්න ඕනේ. අනුන්ගේ බත් කන්නේ, අනුන්ගේ තනක ඉන්නේ. එතකොට සීලය සීලයට වෙන බග වෙන ගතිය වැඩි. ඉතින් ඒකම තමයි අපේ ජීවිතේ එකම සතුට. මෙච්චර දුස්සීල ලෝකයක විහිං සමාදන් වෙලා අපි සිල්පද රකින්න. ඒක විතාමත්ම බෞද්ධ සංස්කෘතිය කියලා ඔකට තමයි කියන්නේ. මහාත්ම ගති කියලා කියන්නේ ඔකට තමයි. හැදියාව කියලා කියන්නේ ඕකට තමයි ශිෂ්ටාචාරය කියන්නේ ඕකට තමයි සීතල ගතිය කියන්නේ ඕකට තමයි සීල කියන්නේ ඕකට තමයි. ඉතින් ලෝකෙත් තියා බලනකොට අපිට පේනවා අපි කොච්චර පුංචි සුළුතරයකට අහුවෙලා තියෙන මුළු ලෝකෙම ශිල්පද කැඩි විනෝදාංශයක් කරන්න තියදී අපි ශිල්පද රකින්න පැත්තට යනවා. මොකද ඉදිරිය කරන්න තියෙනකට සමාධි විපස්සනා භාවනාවට පසුබිම් සකස් කිරීමක් තමයි එකෙන් කරන්නේ. විකාල භෝජනයේ අෂ්ටාංග උපෝසථ සීලයේ සිල්පදයක් ලෙස තිබීමේ වැදගත්කම කුමක්ද? ඒ කැඩීමෙන් සිදුවන අකුසලයේ කුමක්ද? මම හිතන්නේ ඒකට අපි උඟක් කාලවට ওই ශිල්ප සම්බන්ධයෙන් එන මේ ප්‍රශ්නයක් එක මොකක්ද එකෙන් කරන්නේ කොහොමද කරන්නේ කියලා ඒකට නම් අපි ඒ පෙරුකනේ අපේ චන්ද්‍රමුණ සාංශිකේ පොතේ ඒක දීලා තියෙනවා. ඒ ඒකෙදී මේකේ අහන්නේ ඒක නෙවෙයි. මේකේදී අහන්නේ අෂ්ටාංග උපෝසත සීලේ පන්සිල් වලට වැඩියෙන් ඉදිරියට යනකොට මොකද්ද මේකේ තියෙන වෙනස ඇයි එහෙම කරන්නේ කියලා. ඇත්තටම කියනවා නම් අද ලෝකේ බැලුවොත් එහෙම කිසි කෙනෙක් පැවිදි වෙන්නේ නැත්තේ රැයට කන්න හම්බෙන්නේ නැති නිසා විතරමයි. වෙන මොකටවත් නෙවෙයි. ඔය දඟලන දැඟලිල්ලෙන් පේන අවශ්‍යතාවය. ඒ තරම් බයයි මේ රැයට කන්න හම්බෙන්නේ. වෙන මොකක්වත් මට පේන්නේ නැහැ. මොකද පැවිදි වෙලත් රැට කනවා. ඒක ඕගොල්ලෝ වැඩි දන්නේ නැතුව ඇති. නැතේ දන්නේ නැති කෙන දන්නවා ඒක මම හිතන්නේ. ඉතින් ඒ නිසා ඒ තරම්ම මේ කෑමට කැමරේ තියෙන බැඳියාව ලැබදී ආවුත්‍රාජනසේ දේශන කරන ධම්මේ සත්ත ආහාරට්ටිතිකා. සියලුම සත්ව ආහාරය හිටලා තියෙනවා. ඉතින් ඒක නිසා පංචසිපත වලින් අටසිල් වලනවා කියලා කියන්නෙම ඔච්චරම තමයි. වෙන මොකදද? ඉතින් ඒක අලුත් කරගන්න හේතුවක් කරගන්නවා. ඉතින් ඒකට හැන්දවරුවේම අපිට කෑම හොයන්න ඕන මොකුත් නැහැ, උයන්න ඕන මොකුත් නැහැ, කෑමත රෝගිකුත් නැහැ, මොකක්වත් නැහැ. මුළු හැන්දවරුවම විවේකීව ගත කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ආනිසංශ තියෙන අනිත් එක රාත්‍රී කෑමේ තමයි ගොඩක්ම ලිංගික හැඟුම් පහල කරන්නේ. ලිංගික ලෝකේ ගත කරන අය උදේ පාන්දර රසාවට යනවා. දවල්ට කන්නේත් නැහැ සමහරට. රැයට හොඳටම කාලා හොඳටම පාටි දාලා ඒ කාම ක්‍රීඩා කරනවා. ඒ නිසා රාත්‍රී කෑමයි කාම ක්‍රීඩායි අතර ඒ කාම ක්‍රීඩා කරන රාත්‍රී කෑම විශේෂයක් කරලා සලකනවා. රාත්‍රී කෑම විශේෂයක් කරන අය කාම ක්‍රීඩාවන් විශේෂ වශයෙන් සලකනවා. ඉතින් ඒකට එහෙම කියනහට කාම ඡන්දය විශේෂයෙන් නැගී හිටිනවා. ඒතකොට නීවරණ ධර්ම යටපත් කරන්න බෑ. ඒ නිසා රාත්‍රියට යන්න ඉස්සෙල්ලම දැස්ති වෙලා ඒ බඩසාය බඩගින්න තියෙනකොට අපි රාත්‍රියට පෙළඹෙන්නේ සුඛාස්වාදයක් පිණිස නෙවෙයි. මේ මුළු රාත්‍රියම පුළුවන් තරම් අවදිභාවයෙන් ගත කරගෙන ඉන්න. ඒකෝර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා රත්ති දිවා සංඥා දිවා රත්ති සංඥා ඇති කරන්නයි කියලා. මේ ලෝකයා නටන දඟලන වෙලාව ඔබ පැත්තකලා හිටපන් විවේක වෙලා ලෝකේ බුදිය ගත්තට පස්සේ ඔබ භාවනා කරපන්. නැගිටලා සක්මන් කරපන් භාවනා කරපන් හඳේදී. දවල් වරුවේ බස් එක් වගේ සෙනක දඟලන වෙලාව පැත්තකලා මම හාන්සියල පැත්තකලා ඉන්නවා. රැය තිස්සේ භාවනා කරනවා. කෑවොත් බෑ. කෑවොත් ඒක නිදිමතටයි කාම ආශාවට යනවා. ඒක නිසා පුළුවන් තරම් ඇත්තම බුදුරජාණන්සේගේ ශාසනය අවුරුදු 45ක් සර්වතනාංශේ සජීවී වැඩ ඉඳ පළවෙනි අවුරුදු 20ෙම සංඝයා හැන්දාට පිටිපද ගිහිල්ලා තියෙනවා. රාත්‍රී කෑම කාලා තියෙනවා. රාත්‍රී කෑම කාවා කියන්නේ නේ දානේ වරදලා තියෙනවා කියලා කියන්නේ. අවුරුදු 20 කදී පස්සේ තමයි නීතියක් දැම්මේ ආදීනව දැකලා මේ වෙලාවෙ පිටිපද යන්නේ කොහොඳ නැහැ මේ ගොම්මන් වෙලාවල් එනිසා පිටිපද නැහැ. ඒකට බොහොම අමාරු වෙලා තියෙනවා සංඝයාට අර පුරුදු කරන හිට පුරුදු නැති කරන්න. ඒක සම්බන්ධව ලට්ටු කිකෝපම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ කියවන්නේ. එතකොට ඒ ඔය පසුබිමයි ඇයි නීච පණ වැපි කියන එකයි තියෙන හරිම සුන්දර සූත්‍රයක්. ඒත් ඒක නිසා ඒ ටික මේ කියවලා බලා ගන්න. එතකොට අපි මේ නොකයින්ගේ වටිනාකමක් තමයි තේරෙනවා. ඒ වගේම මේ හිත අලුත් කරගන්න පුළුවන්. අපි මේ යම් විදියක කැපකිරීමක් මේ කරන්නේ නැතිකමට නෙවෙයි තියෙද්දි සීලයක් ගැන සලකලා ආනේම කරනකොට භාවනාවට මේ හිතාලුත් වීම හරහා සීලය අලුත් වීම හරහා භාවනාවට ගැඹුරක් තියෙනවා ගරු ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස නැති වී යයි ඊට පසු සිතවිලි ටිකක් ඇති වේ එය දැන නැවත සංසිඳී සිටිමි මේ සමාධි වීමක්ද විතක්ක ਵਿਚාර නැතිවීමක්ද මෙනෙහි නොකරමි. පහදා දෙනමින් කාර්මික විල්ලමි. මේක නිකන් අතරමැද වගේ ලියවිලා තියෙන්නේ. මේ සක්මන් කරනකොට එන එකක්ද පරියන්කේ ඉන්නකොට කරන එකක්ද එදින්දා වැඩ කරනකොට කරන එකක්ද නිින්දදී වෙන එකක්ද පසුබිම නැහැ. ඉතින් එතකොට සං මේක විතර කරන්න මේක විමර්ශනය කරන්න ඉඩක් නැහැ. ආනාපානේ නැතුවයි. මොකද ඒ විස්තර නැහැ නිසා කර්මා කළ පසුබිම දෙන්න. පසුබිම නැත්තම් ඔය හිතාගෙන ඉන්න දේවල් කොලේ නැත්තම් මට ඇහෙන්නේ කියෝන ටික විතරයි. ඉතින් ඒ ප්‍රශ්න කරු කැමති නම් මේ ප්‍රශ්න විසඳන්න කර්මා කළ මට ඉෂ්ටතේ කියන්න කො මොකක් ගැනද මේ කතා කරන්නේ කියලා. එහෙම නැති වුණොත් ඒ ප්‍රශ්නේ තොරතුරු මැදිකම නිසා අපි අතහැරලා ඊගා ප්‍රශ්නට යනවා. ඒ කියන්නේ ඒකට උත්තරේ ඉච්චර වැදගත් නැහැ කියලා සලකන්නේ කියලා හිතලා යනවා. ඒ නිසා අවශ්‍ය නම් කාට හරි භාවනා කරන්න ලියපු එකනා මම ඉල්ලා හිටින්නේ විස්තර ටික සපයන්න මෙතෙන්ද එනකන් ආපු පසුබිම විස්තර නැත්තම් අපි ඊගා ප්‍රශ්නට යනවා. මූලික ඉරියව්ව තුළ හිත පවත්වා ගැනීමට උත්සාහ කිරීමේදී සිතට විවිධ සිතිවිලි ආරමුණු වේ. ඒ ඔස්සේ සිත දිව යයි. එවිට මූලික ඉරියව්ව තුළ සිත නොපිහිටයි. මෙලෙස සිත විවිධ ආරමුණේ ඔස්සේ දිව යාම වළක්වා ගැනීමට උපදෙසක් ලබා දෙන්න. ඇත්තට මූලික ඉරියව්ව කියන එක හිතා ගන්න වෙනවා. ඉඳගෙන ඉන්න එකක් ගැන මේ කතා කරන්නේ සක්මනක්ද කියලා. අපි හිතමු මේ පරියන්ක හරි සක්මන හරි කියලා. ඉතින් එහෙම ඉඳගෙන අපි හිත අරමුණට දාගෙන නැත්නම් හිත ඇතුළට දාගෙන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරොත් පමණක් අපිට තේනවා අපේ හිතට වෙනමම න්‍යාය පත්‍රයක් තියෙනවා. අපි කියන න්‍යාය පත්‍රයට වැඩ කරන්න කැමති නැහැ. එතකොට තේනවා මේ හිත ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි හිතානේ හිටියට ආසවල් දවසේ රිට්‍රීට් එකට යනවා ආසවල් දවසේ අපි නෑයකින් අයින් වෙනවා ආසවල් දවසේ අපි වස්තුවෙන් අයින් වෙනවා අපි ගිහිල්ලා භාවනා කරනවා කිව්වට හිත කිසිම ඒව එකටවත් පොරොන්දුක් වෙලා නැහැ ඔක්කොම පහසුකම් දෙක දුන්නාට හිත නන්නත්තරේ ඉතින් ඒක සාමාන්‍යයෙන් පේන්න තියෙන බලාපොරොත්තු සුන්වීමක් එහෙම නැත්නම් අනේ මෙච්චර මහන්සිලා ඇවිල්ලා අමාරුවෙන් වැඩ පිළිවෙලට ආව අනේ හිත හිටින්නේ නැහැ කියලා ඒ කියන කිසිම දෙයකටවත් හිතේ නෑ මායි කරන ගතියක්. ඒක සරුවච්චනාංශය සඳහන් කරන මේ තමයි කියන්නේ අනාත්ම ලක්ෂණය. ඔබට මේක ආණ්ඩුමට්ටු කරන්න බෑ. පාලනය කරන්න බෑ. ඒක තේරෙන්න නම් ඒවා කරන්න පුළුවන් හරි අයින් කරලා වාඩි වෙලා ඇතුළට ගන්න උත්සාහයක් කරපු දවසේ තමයි තේරෙන්නේ මෙයා කිපෙනවා කියන. ඒක තේරෙනවා පල්ලෙහාට ගංගන ගඟක හරක් හරස් වේලක් බඳින්න ගිහිල්ලා වැලි කොට ටිකක් දාපු ගමන් ගඟ කිපෙනවා. කිපිලාර වැලි කොට ගහගෙන යනකම්ම කිප්පිල වතුර නැගලා අයින් කරලම දානවා. එහෙම නැත්නම් ගංග නීති වාගේ බොහොම ජයයට ගලනවා. හරස් වෙලා දාන ගිය ගමන් කිපෙනවා. අපි එතකොටයි දන්නේ ජලයේ බලය. එතකම අපි දන්නේ වතුර කියන්නේ පල්ලෙහාට ගලන එකක් කියලා. ඉතින් අපි එදිනෙදා වැඩ කරනකොට මේක උත්සාහ කරන්නේ නැහනේ. එතකොට හිතේ කිසිම කඩපුලි ගතියක් පේන්නේ නැහැ. නරක ගතියක් පේන්නේ ඉතින් බොහොම හොඳට කීකරුව තියෙනවා. මේ කායික වාචික ක්‍රියා ඔක්කොම නතර කරලා මනස දිහා ඉරියව්ව දිහා ඇතුළට දාන්න ගිය ගම අපේ සියලුම දේවල් ආද මේ පිසුරු මාණිකාවට ගල් ගැහුවා වගේ ඔක්කොම සුන්නත් දුල වෙලා යනවා. ඉතින් එතකොට අර ආදුනිකයා ඉක්නරක් කරගන්නවා. කොහොමද ඉක්නරක් කරගන්නේ? මේක මගේ වැරදිකම වැරද්දක් කියලා. හොඳ හැම කෙනාම කතා කරුවොත් හැම කෙනාගේම වැරද්දක්. ඒක මනුස්ස වැරද්දක්. පුද්ගලික වැරද්දක් නෙමෙයි. අන්නේ පොදු දේවල් Tamange ඔළුවේ දාගෙන විඳින එක තමයි පෘථජනය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ උන්වහන්සේ කියන මේක දුක්ඛ සත්‍යයක්. ওই නටන දඟලන එකෙකුටවත් පාටල පාන ශක්තියක් නැහැ. උන් ඒක දන්නේ නැහැ. උඹ දන්නවා. ඉතින් මේ දැනුම ඉත්තරදර කරගන්න දෙයක්ද? පශ්චාත්තාප වෙන දෙයක්ද? බුදුහාමරක මුළු බණටම කියන්නේ ඌව පශ්චාත්තාප වෙන දේවල් නේ වඩ සත්‍ය කියලා කියන්නේ. අස්පනා අපිට දැකපු දේවල්. කවුරුත් කියපු දේවල් නෙවෙයි ප්‍රകൃතිය. ඕකට ලෑසි නැත්නම් කොහොමද දුක සත්‍ය අවබෝධ කරන්නේ? එනිසා නිල්ල මේ ගොඩින් මාත් ඉන්න කාලේ කියන්නේ භාවනා කරන කෙනාට මෙන්න පළවෙනිම ප්‍රතිඵලය තමයි මගේ හිත මං කියන විදිහට ඉන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. ඒ කාටවත් කරන කරදරයක් නෙවෙයි. ඒක හංගගෙන වින්දට කාටවත් පොදු ධර්මයක් ඕක. කිසිම කෙනෙකුට මේ ඉඳගත්කම සමනලයට අතු නමනවා වගේ ආ ඉඳාඹර ගණන් පළවෙනි ධ්‍යානෙ. ආ නම් දෙවෙනි ගණන්. ඔන්න හතර කොයි ඒව වෙන්නේ නැහැ කවදාකවත්. කාටවත් නැහැ. ඉතින් එහෙම වෙනවනම් අත් අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන කාලේ ආය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන කාලේ ඉද්ධාර්ථ තාපසයට වෙන්න තිබ්බනේ. දස පාරමිතාම් පිරලා තිබුණා. තියෙටක ප්‍රජන්ද ලැබිලා තිබුණා. එක ආලෝකන්තරක්වත් ඇවිල්ලා නැන්නේ. නමුත් ඒ වුණාට ඇති ඇරියේ නැහැ. අත ඇරියේ නැහැ. ඒ නිසා ජයගත්තා. ඒ නිසා මේක පුද්ගලික දෝෂයක් නෙවෙයි. ඉස්ලාම දැනගන්න තියෙන්නේ හොඳයි. අපි ඉඳ ගන්නවා හොඳට ඉඳ ගැනීමට මෙහෙම කියනවා ඉඳ ගත්තට පස්සේ හිත ගෙවදින්න හිත නැවත ගෙදෙට්ට එන්න කරදර වෙන්න ටික අයින් කරන්න කියනවා පුළුවන් තරම් පහසුකම් දෙන්න කියලා කියනවා ඒ පහසුකම් දෙකක් ලොකු සංචින්න කාලේ කිව්වා ඉඳ ගත්තා සමමිතික කරන්න දෙපැත්ත සමබර කරන්න දෙක එක එතකොට ඉරියව පාත්තන දෙක සහැල්ලු කරන්න දඬු කරන්න එපා. දැඩි කරන්න එපා. ලොකු සංස්කෘතික ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න. ඒකල මේ පහසුවට සහැල්ලුව ඉඳගෙන ඇස් දෙක වහන මොකද ඇස් දෙක අරලා දුන්නොත් එළියට හිත යන නිසා මට මේ සහැල්ලුවත් මේ සමමිතික ගතියක් තේරෙනවා කියලා. ඉතින් එහෙම ඉන්නකොට හිතවිලියයි වේදනයි සද්දෙයි කමන්නේ එකක්වත් නතර වෙන්නේ නැහැ. නමුත් ඒවා යන්නේ යන්නනේ. ඊට පස්සේ නැවත නැවතත් අර ඉරියව්වේ සහැල්ලුව ඉරියව්වේ ලිහිච්ඡ ස්වરૂපය, ඉරියව්වේ සමමිතික ගතිය හරි ගැසලා දෙන්න පුළුවන් නම් ඒක දැනගන්න ඕනේ මේ උත්සාහ කරලා හරි ගියේ නැතුව මිස කවදාකවත් ඒක ස්වභාවයෙන් එන්නෙම නැහැ. අපි කවදාකවත් ස්වභාවයෙන් එක තැනක වාඩි වෙලා ඇතුළට හිත දාන කතාවක් අපේ ගෘහ ජීවිතවල දවස පුරාම එක තප්පරයක්වත් නැහැ. අපි කරත් බැඳගත් මැටි කරත්තයක් අදින මීහරකෙක් වගේ අනුන්ගේ දේවල් වලට ඇද ඇද හිටියේ. දැන් අපි ඔය පොඩ්ඩකට පැත්තකට තියලා කතා කරලා කියනවා හරි බර බිම තියපන්. ඒකලෙල හොඳට නාලා කියලා අතපය සීතල කරනයිල හොඳට වාලි වෙලා සමබර කරගෙන සහැල්ලු කරගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒක වැඩි වෙන ගතියක් තියෙනවා බුදු වෙන්නම පුළුවන්. ඒ හිත තියන්නම බෑ අරමුණට එන්නෙම නෑ එන්නේ එන්නේ එන්නේ එක මේ හිත පිට දුවනවනම් පිස්සන් කොටුවට කියලා දාන්න වටිනවා පිස්සු ඒකක රෝගයක්. මානසික කායික රෝගයක්. අපි පොඩි උන්ට නම් කියනවා කඩිගාය කියලා. ඒක ප්‍රශ්නයක් නෑ පොඩි උන්ගේ. ඒක මුගේ ඇඟේ හැදෙන හැටි. ඔව් කාට හරි එක තප්පරයක්වත් මෙහෙම ඉඳලා තමන් මේකට පහසුවෙන් ඉන්නවා කියලා ගන්න බැන්න. එයා ඒ තරම්ම තමන් යකට ද්වේෂ කරන කෙනෙක්, ඒ තරම්ම වර්තමාන මොහොතට ද්වේෂ කරන කෙනෙක්, ඒ වගේම කෙලෙස් නැතිකමට ද්වේෂ කරන කෙනෙක්. ඒ කෙනාට බුදු කෙනෙක් පහළ වුණත් මේ මෛත්‍රී බුදුහාම ඉස්සරහට ආවිල්ලා කතා කරත් උදව් කරන්න බෑ. නිසා ඒකල බරපතලම වැදගත්ම සම්දිස්ථානයක් කාටට එක තැනක වාඩි වෙලා එක තප්පරයකටවත් මම දැන් මෙතන සුවසේ ඉන්නවා කියන හිත ගන්න බැරි නම් එයාට භාවනාව කොහොමඩක්වත් අකපයි. එහෙම නැත්නම් භාවනාවට අභව්‍ය පුද්ගලයෙක් මෙන්න මොනකින්වත් උදව් කරන්න බෑ. ඒ නිසා මේ කය කයේ සහයෝගේ නැතුව අපි මොන જાති කරුවත් හම්බෙන්නේ. ඒ කය අපිත් එක්කම ඉපදිලා ඉන්නකම් වද දෙන නැත්තුවම බැරි යකෙක්. ගාන්ධිතුමා ඉන්න කාලේ කිව්වේ බూరు සහෝදරයයි කියලා. මගේ බూరు සහෝදරයා ඉඩ දුන්නොත් එන්නම් කියනවා. ආර්දනාවක් එහෙම කරපුවා එදි මේක මොනව කරයිද දන්නේ නැහැ. ඉම්බිරිසක් හදාගත්තොත්, බඩේ ලියන්න පටන් අරගත්තොත් මොකක් බෑ කියන්න බෑනේ. ඉතින් මිනිස්සු බලාපොරොත්තු වෙනවා. යා කියනවලු හොඳයි ආර්දනාව බාර ගන්න බෑ බూరు සහෝදරයා ඉඩ දුන්නොත් එන්නම් කියනවා. විශ්වාස කරන්න බෑ. හිත ඊට අමාරුයි. අන්න ඒක දැන ගැනීම තමයි අනාත්මය කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි හිතන්නේ එහෙම නෙවෙයිනේ. හිතු කියන තැන හිතු කියලා හදන්න හදලා තියෙන්නේ. ඔය හිතු වෙනවා දැන්. භාවනා කරන්න ගියාම හිත වෙනවා. ඒක කියන්න අවස්ථාවක් හම්බෙච්ච එක ගැන සතුටු වෙන්න ඕනේ. අපි තවත් පිරිසක් ඉන්නවා මේක අහන්න, තවත් පිරිසක් ඉන්නවා මේක සාකච්ඡා කරන්න. කිසිම කෙනෙකුට හොම් ප්‍රශ්නයක් නැත්තේ. ඒක බාර ගන්න ලොකු පෞරුෂත්වයක් ඕන. මගේ හිත මං කියන දෙයට හිතින් නැහැ කියලා. මොකද අපි එහෙම වෙන්න නෙවෙයිනේ. අපි හැම සමාජයකම අයියා වෙන්නනේ හදන්නේ. අක්කා වෙන්නනේ හදන්නේ. උඹ හිටපන් කෙලින් හිටපන් මං කියනවා හිටපන්. ඌ ඇහුවොත් එහෙම තොට පුළුවන් ද හිටින්න කියලා. ඔන්න භාවනා කරන කෙනාට විතරක් කියන්නේ නෑ බෑ. ඔය ගුරුවරු සෙල්ලම් කරනලා ඉතින් ගෝලිය අහනවා ඌවා. අම්මලා තාත්තලා උපදෙස් දෙන්න අහනට දරුවෝ අහනවා ඌවා. රජ්ජුරෝ රට්ටුන්ට කියනකොට රජ්ජු රට්ටු රජ්ජුරුවන්ගෙන් අහනවා. උඹට පුළුවන්ද කියලා. ඒ අර මේ සඳුරු තලාවක ඉඳගෙන පොලිසිය ප්‍රොමෝෂන් එකක් දෙන්න ඉතින් එක්කනයි ඇවිල්ලා හිටියේ DIG ගාවට ඊගාවට ඉන්න එක්කන ඇවිල්ලා තියෙන ඉතින් ලොක්කා ඉන්ටර්විව් කරගෙන ඉඳලා තිනවා මේ කරනවා ඉතින් කාර් එකක් ගියාලු. ඉතින් ඒ කතා කරන ගමනවල කාර් එකේ නම්බරේ බලාගත්තද කියලා. අනේ සර් බැරි වුණා සර් දැක්කද කියලා මම. ඉන්ටර්විව් එක පාස්. සර් දැකලත් නැහැ. අහන්න පුළුවන්. ඉතින් කාර්යයක් ගැන දැක්කද නම්බරේ කියලා. ඌ බයවෙන කාර්යක දැක්කේ නැහැ. මම දැක්කේ නැහැ සර් දැක්කද? ඒක නිසා අපි වීදුරුගේ ඉඳන් ගල් ගන්න. අනුන්ගේ ඇඟිල්ල දික්කන හැම වෙලාවෙම වීදුරුගේ ගල් ගන්න ඒක හොඳට පේනවා. ඉඳගෙන වාඩි වෙලා ඔක්කොම සැප දුන්නත් මේ කයි ඉන්නේ නැහැ. මේ හිත හිටින්නේ නැහැ. ඒක පුද්ගලිකව ගන්න එපා. පුද්ගලිකව ගත්තොත් උදේ ඉඳලා හැන්ද වෙනකම් පැය 24ම තැවෙන්න වෙනවා. මේක තමයි දුක්ඛ සත්‍යය කියන්නේ. ඉතින් මම මේ දුක්ඛ සත්‍යනේ දකින්නේ. මේක සාක්ෂාත් වෙන්න නම් ඉඳගන්න ඉඳගන්න වාරේ හිත පිට යනකොට අනේ බුදුහාමුදුරු කියපු දේ කොච්චර ඇත්තද කියලා එක හරි පැතර දාගත්තොත් මේකෙන් පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඉස්සරහට හිත කීකරු වෙන්න පවා ඒ ගන්න නිවැරදි දැක්ම ඒ නිවැරදි මානසිකාරය උදව් වෙනවා. ගත්ත ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාවට වාඩි වී මම දැන් මෙතන යන්න කිටි වේලාවක් සිහිපත් කරන අතර හුස්ම රැල්ල ඇතිවීම ඇතුළුවීම පිටවීම හොඳින් වැටහේ නේද යන්න නාසයේ අගට සිත යොමු කරමින් බැලුවෙමි. එවිට විටක නාසයේ අගට සිසිලසක් ඇති කරමින් ඇතුළීම දුටිමි. පිටවීම ප්‍රකටව දැනුනේ නැත. තවත් විටක ඊතා සියුම්ව ඇතුළීම පිටවීම සිදුවීම නිසා දෙකම ප්‍රකට නොවුනි. ඒ වෙලාවට මම දැන් මෙතන ඉන්නවා කියන සිතිවිල්ලට ප්‍රමුඛත්වයේදී එය මෙනෙහි කළෙමි. එවිට හිතවනම මුළු ශරීරයේම ගල් වූ වාසය දැනුනි. කලින් සුළුෙන් පැවති වේදනාවල්ද නොදැනී ගියේය. සුදු පාට ආලෝකයක් මොහොන ඉදිරියේ දිස්සූ අතර ඒ මැද ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවන ආකාරයකුයි වැටහුණේ. ටික වේලාවක් බලා සිටීමේ. එහෙත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ වැදගත්ම දේ කළ යුතුයයි මෙහිදී අමතක විය. එනම් ආශ්වාසය ප්‍රශ්වාසය පහුරු ගන්න යන්නේ නැතිව පෙනෙනවා පෙනෙනවා යන්න සීපත් නොකර හුස්ම ඇතුළු වීම පිටවීම නිවැරදිදයි බලන්න ගියමි. එවිට ඒ ආලෝකයක් ශරීරයේ ගල්වීමත් සියල්ල අවසන් විය. නැවත උත්සාහ කළද ඒ සමාධිය ඇති නොවුනි. ගරු ස්වාමින් වහන්සේ මෙසේ නැති වූ සිතේ තැන්පත් වීම නැවත ඇති කර ගැනීමට ඒ මොහොතේ හැකියාවක් නැතිද? නැවත මම පෙර පරිදිම මම දැන් මෙතන ඉන්නවා කියා පටන් අරන් ආශ්වාස ප්‍රශ්වාස ඇතුළේම පිටේම බැලුවෙමි. එහෙත් සතියෙන් ඒ දෙස බලා සිටියා පමණි. අකුලේ වේදනාවල් නිසා ඉරියව් වෙනස් කිරීම සිදුවීමෙන් අකණ්ඩව සිත තැන් තැනකට තැන්පත් කිරීම කල නොහැකි විය. දර්ශාමින් වහන්සේ මෙසේ ඉරියව් මාරු කරමින් සිත එක් අරමුණක තැන්පත් කළ හැකිද යන්නත් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ත්‍රිවන් සරණයි. අපි ඉස්සෙල්ලා ප්‍රශ්නයක් කල් තිබ්බ ප්‍රතික්ෂේප කරා. ඒ ප්‍රතික්ෂේප කරේ මේ වගේ විස්තර ලියලා නැති නිසා. දැන් මේ ප්‍රශ්නේ බලනකොට පේනවා වාඩුනේ මෙහෙමයි, ආනපාන දැන් මේ මෙහෙමයි, මෙහෙමයි මෙහෙමයි කියලා බොහොම විස්තර තියෙනවා. එතකොට අපිට ඒකේ තොරතුරු තියෙනවා මේක සාකච්ඡා කරන්න. ඉතින් මේ වගේ මේ ආශස් ප්‍රසවාස වගේ දෙයකට දැකලා ඒකේ හොඳට ආශාසෙ මෙහෙමයි ඒක ප්‍රසවාසෙ නෙවෙයි. මේ මේ ගලකුණු තියෙනවා. මේක ප්‍රසවාසෙ මෙහෙමයි ආශාසෙ නෙවෙයි කියලා හොඳට බලන්න හිටියොත් ඒ අරමුණ වශී වෙන්න පටන් ගන්නවා. හරි අරමුණ සිද්ධි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හොඳට ඒ අරමුණ යම් ප්‍රමාණයකට කීකට වෙලා ආම්බාම් වෙගෙන එනකොටම කයයි හිතයි තැම්පත් වීමක් ඇති කරනවා. ඉතින් ඊට පස්සේ ඒ ඇති වෙන ඒ තැම්පත් ගතුව ගතිය සතිය අඛණ්ඩ භාවයේ මතයි සිද්ධ වෙන්නේ අපේ හිතේ ඒකට බැඳෙනවා. ඒක නিত্য දෙයක්, සුඛ දෙයක්, සුබ දෙයක් ආත්මීය කරගන්න හදනවා. ඉතින් ඉඳපු ගමන් ඕක ඔක්කොම ආයෙසරක් අර වීදුරු කූඩුවකට ගලක් ගැහුවා වගේ වැල්ලේ හදපු වැලි මාලිගාවකට රැල්ල ගැහුවා වගේ ඔක්කොම සුන්නත් දුලියලා යනවා. ඉතින් ගිය ගමන් අර අර තිබුණු සතියට සමාධියට තියෙන ලෝල්කම නිසා නැවතත් අරක ගණ්ඩ හදන්නේ මේ මේ ඇති වෙච්ච දේ නිට්ටයයි සුඛයි සුබයි ආත්මයයි කියලා හිතනවා. ඒ ඇති වෙච්ච දේ తాවකාලිකයි. ඒකත් දුක පිණිස පිටනවා. ඇති වුණා හත් වෙනවා නැති වෙනවා කියන එක ඒ පළවෙනි අසුරු කරන කෙනාට හිතෙන්නෙම නැහැ. අසුරු වෙච්ච කටකොට හිතෙන්නේ මේක හැමදාම හැම තැනම හැමෝටම හම්බ වෙනවා හොඳයි කියලා. ඒක ඇති වෙන්නේ නැති වෙන දෙයකට. නමුත් ඒ පරියංකයේමද එනතම් පස්සේද දන්නේ නැවත උත්සාහ කරන බවක් මේක ලියවිලා තියෙනවා. ඒ පරියංකයේදීම දිගට ගන්න ගියා නම් අර කයේ තිබුණ සහයෝගය ඊට පස්සේ ලැබෙන්නේ මේක නිකන් හරියට දිඹි කෝට්ටක් ගෙන ළඟට දැම්මා වගේ මුළු ඇඟම ඇවිස්සෙනවා. ඒ අරමුණේ තියෙන සමාධිය අරමුණේ තියෙන එකලස කැඩිච්ච ගමන් මුළු ඇඟ පුරාම එකපාරට නිින්දෙන් බයලා හැව බබෙක් වගේ අඬණ්ඩයි දඟලණ්ඩයි පටන් ගන්නවා. ඉතින් එතකොට හිතෙන්නේ කවදාකවත් මේ පරියන්කිය ගොනු කරගෙන ආයෙසරයක් ආනපාන යන්න පුළුවන් වෙයි. ආනපානේ ආයෙ තැම්පත් වෙයි. ඊට පස්සේ ආයෙත් අර වගේ විවේකයක් ලැබෙයි කියලා හිතන්නවත් බෑ. ඒ තරම්ම මේක අවිශේෂණ පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවට සමහරලාට පුංචි ඉරියව් වෙනස් කිරීමක් කරලා කාගෙන හිටියොත් ඒක වෙන්න නම් අර පළවෙනි සිද්ධියට විනාඩි 30කට 40කට වැඩි ගිහලා තුනක් ඉන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. විනාඩි 30 40ක් ගිහලා තියෙන තව පැය ඉඩ තියෙනවා කියලා දැනගත්තොත් ඒ වෙලාවට පොඩ්ඩක් අතපය හසුරවලා ටිකක් හරි ගසලා දීලා බලන්න ආයෙසරයක් දුන්නොත් ඕනම කෙනෙක් හිතනට ඩිග්මන්ට ආයතම්පත් වෙනවා. එතකොට එක මූල ධර්මයක් රකින්න කියනවා. ඉතින් මේ අවිසුණාට පස්සේ නැවත පටන් ගත්තාම ආධුනික මනසක් ඇති කරගන්න කියනවා. මම අද තමයි භාවනාවට වැඩි වුණේ. කිසිම අත්දැකීමක් නැහැ. මේ අලුතෙන් ඉපදිච්ච බබෙක් හුස්ම ගන්න ඉගෙන ගන්නවා. මම මේ දැන් ඉපදිච්ච බබෙක් කොහොමද හුස්ම ගන්න කියලා අර khayat කීකරු කරගෙන හුස්මට හිත දැම්මොත් ආයෙ සරේ කරවාගෙම tempat වෙලා අර වාගේම ආනපාන සංසිඳුණත් එක්කම හිත ගල් වෙලා, කය ගල් වෙලා මේ ශරීර සහයෝගය ලැබෙනවා. හැබැයි අර හිතුවට වැඩි ඉක්මනට ගැලවිලා යනවා ආයසරය. ආය විසිනවා. ඉතින් මේ වගේ චක්‍ර 1 2 3 4 එක දිගට කරකවන්න ගිය කෙනාට හොඳට තේන ගොරෝසු ආනාපානේ සංසිඳනකොට ලොකු සතුටක් එනවා. අර කතරොන්චි ලාක් උඩට යනවා වගේ. ඊට පස්සේ අනිත් පැත්තේ හෝස් ගාගෙන පල්ලෙහාට යනවා බඩපපුව දන්න පටන් ගන්නවා. ඉහළට යනකොට පපුවයි දන්නේ පහළට එනකොට කවි කී වෙන්නේ කියලා කතුරුංචන කවිල තියෙන්නේ. එක පැත්තකට යනකොට බොහොම ආසාවක් කරනවා අනිත් පැත්තට යනකොට ගෑවෙන වෙලාවක් එනවා. හිතන්න මේ වගේ රවුම් 4 5 යනකොට අර මුල් එකේදී තියෙන බය නැහැ. මුල් එකේ ඉඳ ගන්න කතුරුංචලාගේ ගිය ගාම මේක එනවා. නමුත් ඒක දිගට දිගට ගියාම ඒකට තියෙන බය ඇරෙනකොට අර තීරයට පටන් ගන්න මුළු ලෝකෙම තියෙන මොකක් ඇති වෙනවා ආයෙ කැඩෙනවා. ආයෙ තියෙනවා ආයෙ කැඩෙනවා. එක චක්‍රයක් පල්ල බලපු එකනා කියන කතාවේදී හාත්පසින්ම වෙනස් සාර්ථක චක්‍ර දෙක තුන හතර පහ බලන්න හිටියොත් අන්තිමට එක පණිවිඩයක් එනවා හිතට කැඩුනොත් හැදෙනවා හැදුනොත් කැඩෙනවා කැඩෙන්නේ නැතුව හදන්නත් බෑ හදන්න නැතුව කඩන්නත් බෑ මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙලා තියෙන්නේ කැඩීම හැදීමක් කෙලවර කරගෙනයි මේ චක්‍රය යන්නේ හැදීම කැඩීමක් කෙලවර කරන්න යන්නේ මේ දෙන්න අපිට පෙන්වන්නට සතුරු පාක්ෂික දෙන්නේ කියලා කිසිම සතුරුකමක් නැහැ මේ දෙන්න එකම කාසිය දෙපැත්ත වගේ. ඒ තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනවයි කියලා බුදුසසුනාංශේ පසුවට දේශනා කරලා තියෙන්නේ. ඒ වගේ උඩ පහත යනකොට එකක් හොඳයි එකක් නරකයි කිය හිටියට ඒ දෙකම එකම කාසිය දෙපැත්ත. ඒක නිසා මේ කරගෙන යන වැඩ පිළිවෙල දිගට කරන්න මතුවෙන කිසිම දෙයක් මේක නීත්‍ය සුඛ සුභ කියන ක්‍රමයට ගන්නක තමයි අපි දන්න ක්‍රමේ. නමුත් ඒක නෙමෙයි ඔප්පු කරන්න හදන මේක අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි. කියලා හරියන්නේ චක්‍ර නැවත නැවත කරගෙනුට වැටෙන එක ගලගත්තට පස්සේ ඒක අපි අකමැති වුණත් අන්තිමට අපිට ජීර්ණ වෙන්න පටන් ගන්නවා. ජීවිතේටම එකතු වෙලා පටන් ගන්න තියෙනවා. අපි කොච්චර සැලසුම් කරන හිටියත් මොනවා හරි ඒ හැම දෙයක්ම විනාශ වෙනවා. හා යොබ්බනා ජරාන්ත අනේ මේ යෞවනයේ ජරාවෙන් අන්ත වෙනවා ආ මේ ජීවිතා ජීවිතාන්ත මරණන්ත මේ ජීවිතේ මරණයෙන් කෙලවර වෙනවා හැම අවභාගයක්ම අසරණකමෙන් කෙලවර වෙනවා හැම සනීපයක්ම ලෙඩකින් කෙලවර වෙනවා ඒක වළක්වන්න පුළුවන් කවුරක්වත් නැත්තේ නෑ අපි හිතන්නේ මොනේ හැමදාම යෞවනයේ හිටිවි හැමදාම ලෙඩ නොවී හිටිවි හැමදාම සෞභාග්‍යය තියෙවි කියලා තමයි හිතන්නේ නමුත් ඒක සාපයක් එහෙම කරන්න බෑ මේ කැරකෙන දෙයට හැඩ ගැහිච්චාම අරකට එකයි මේකත් එකයි කියන්න පුළුවන් තරමකට එනවා. ඒ නිසා මේ අත්දැකීම නැවත නැවත කිරීම නැතිකම නිසා ඇති වෙලා තියෙන తాවකාලික පසුබෑමක්. නමුත් හොඳ ධෛර්යයක් ඇතුළු ලියලා තියෙන්නේ. ඒ ධෛර්යය තියාන දිගට මිදිරට යන්න. එතකොට ඒ ලැබෙන්න ඕනේ කම්පන වෙන ගතිය ඇති කරලා දෙන්න සුදුසු කන්දික තියෙන බව පේන්න තියෙනවා. ධෛර්යයපත්ව ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම කරන අතර සංසිඳීම නබෝ වේලාවකින් නැතිවේ. මේ මාස 5ක් 6ක් කලෙමි. අද සංසිඳීම වූ පසු මාගේ ශරීරයේ නොදැනී වේදනාව සිතුවිලි නැතිවිය නැතිවිය. ඉදිරියෙන් පියකරු ලාපාටක් පෙනුනි. එය නැවත සුදු පාට විය. මට වේලාවවත් කිසිම බාධාවක් නොදැනිනි. පැය දෙකක් ඉතා සැහැල්ලුවෙන් සංසුන්ව සිටියෙමි. මෙවිට නීවරණ හෝ චේතනා නැතිව හුදකලාව ඊටාම පියකරුවිය. ඔබ වහන්සේගේ උපදෙස් පතිමි. මෙතෙක් දුර ගුරු උපදෙස් නිසා එකතන බොහෝ වේලාවක් සිටීමට හැකි විය. භාවනාව ඊට පහසු විවේකී දෙයක් විය. නිර්වන් සරණයි. ඔයචාරේ වගේ නත්තල් දවසකුත් වෙනවා. නමුත් හැමදාම නත්තල් නැහැ. අවුරුද්දට එකයි. ඒ වගේ ඕම දවස් වෙනවා. අනිත් දවසේ ඒකම අපේක්ෂා කරන්න එපා. අපේක්ෂා කරලා ලැබුණොත් නම් හොඳයි. හැබැයි ලැබෙන්නේ නැහැ. ලැබුණ නැත්තත් හොඳයි කියලා අනේකයි කියන්නේ. මෙහෙම වුණාට පස්සේ වෙන්නේ ඉදිරියට යන්න අදිෂ්ඨාන ශක්තියක් හම්බ වෙනවා. මේ කාලෙත් භාවනා කරපුවා මට මට විඳ ගන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒක මම හිතුව නැත්තරම් කියලා. හැබැයි ඒක දිගට තියෙයි, හෙටක් තියෙයි, අපේ පවුලේ ඔක්කොටමත් හම්බෙයි කියලා ඒව නැහැ. අනිත් දවසේ තොටි එකලක් කියලා වෙනවා. ඒක නිසා ඒකට මේ ටික හරි ලැබෙන්න හේතුව දාන දීපු නිසා නෙවෙයි, බණහපු නිසා නෙවෙයි, ප්‍රාර්ථනා කරපු නිසා නෙවෙයි, ගුරුවරයෙගේ ආශිර්වාද නිසා කර බැලීම නිසා. ඒ කර බැලීම නැත්නම් ප්‍රායෝගික පැත්ත කුසල ඡන්දය ඒකට ගහන දෙයක් ලෝකේ ඇත්තෙම නැහැ. අනිත් ඔක්කොම මේකට උදව් කරනවා මිසක් කරනකොට ලැබෙන අත්දැකීම විතරමයි අපිට ඉන්නේ ඒක කාට හොරගම් කරන්නත් බෑ. ඒ කැමැතිලාට එන්නෙත් නැහැ. අත නෑර දිකට එහෙම කරගෙන කරගෙන යනකොට මාරයටත් වලක් කරන්න බෑ. හතුරට වලක් කරන්නත් බෑ. ඒ නිසා බාධාවල් එන්න අරින්න බය වෙන්න එපා. අපමණ හැපි හැම වෙලාවෙම නැවත නැති කරන්න. මොනම දෙයකටවත් ඒ භාවනාව කරනවා කියලා කියන්නේ ඒක නැවත භාවිත කරන පටන් අරගත්තා පස්සේ මොකාටවත් ඒක වලක් කරන්න බෑ. උදාහරණයක් වශයෙන් කියන්නේ වතුරට ගලක් වැටුණාට පස්සේ ඒක පෙරලි පෙරලි පෙරලි ගිහිල්ලා බැල කොච්චර හයිය වුණත් මට්ටම් ගන්න. වතුරේ නෑ එහෙම මේ කළු කල් වලක් අරගෙන ඇලිකට දාසි කොතනවා වැඩ පිළිවෙලක් නෑ. නමුත් වතුර නිතරම හේ පෙරල පෙරල ගෙනියනවා. ගිනිලා ගිනිලා අන්තිමට බලනකොට අර ගලේ අගු කොන් කැපිලා මට්ටම් වෙලා එනවා වගේ මේක නැවත නැවත කිරීම තමයි බුදුජානනාතික තියෙන සාහස. අමාරුයි. ඉතින් පැංගිර දෙයක් කන්නා වගේ, තිත්ත බේතක් වගේ. දිගට කරනකොට පැමිණි දුක් පෙන්රහයි කියලා මොකද්දෝ කිරි රහක් එන්න පටන් ගන්නවා. නියම ආකාරයට සක්මන් භාවනාව කරන ආකාරය පැහැදිලි කර දෙනෙමින් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඒ අපි ඉන්ස්ට්‍රක්ෂන්ස් අපි දාලා හරිගසලා දෙන්නේ නැද්ද? ඒ ආපු කෙනා මේ මූලික උපදේශ ලැබපු කෙනෙක් වින්න ඇති කියලායි මං හිතානේ ඉන්නේ. ඉතින් එහෙම නැත්නම් ඒක ආයෙසරයක් අහන්න. ඒකේ ඔව් ඒ ටික කෙරුවට පස්සේ ඒක රාද කෙරුවට පස්සේ මොකද උනේද කිව්වොත් නම් ඔන්න මට හිතා ගන්න පුළුවන් මෙන්න මේ මේ ටික කියවිලා නැහැ. අඩුපාඩු තියෙනවා කියලා. නැත්නම් මේ මේ කරන හැටි මූලික උපදේශ පන්ති තමයි තියෙන්නේ. ඉතින් ඒක ඇහුවේ නැද්ද? තේරුණේ නැද්ද? ඇහිලා තේරිලා කෙරුවේ නැද්ද කියන එක දන්නේ නැතුව මට ඉස්සරහට යන්න බෑ. එහෙම නැත්තම් කියන්න තියෙන තුන්වෙනි වතාවටත් ඒ බණපටියම අහන්න. ස්වාමින් වහන්සේ කාය සංස්කාර සංසිඳී ගොස් වේදනා ස්කන්ධේ මතුවී විට ඒ අතරේ දැනෙන නොදැනෙන අන්දමින් හුස්ම රැල්ල දැනේ. එවිට හිත පිහිටුවිය යුත්තේ හුස්ම රැල්ල නැමැති මූල කර්මස්ථානයේද එහෙම නැත්නම් වේදනා ස්කන්ධයේද ප්‍රකටදී මොකක් හරි කමන්නේ ඉස්මතු වෙනදී ප්‍රකටදී තමයි අපි ඊළඟට යන්නේ ඊවන් දෙයක් ප්‍රකට නැති වෙලාවේ විතරක් මූල කර්මස්ථානේ අල්ලනවා මූල කර්මස්ථානේ අපිට තියෙන්නේ මේ වෙන දෙයකින් කලබලයක් නැති වෙලාවේ ප්‍රකට නැති වෙලාවේ සරණට පිහිටට තියාගෙන ඉන්නදී සාමාන්‍ය භාවනාව යන්නේ තමයි වැඩියෙන් කරදර කරන නැත්නම් වැඩියෙන් දැනෙන වැඩියෙන් වැටෙන දේ ඒ අනුව තමයි භාවනාව මෙහි වෙන්නේ. යථාපාකටං විපස්සනා බිනිවේෂෝ කියලා ඒක ඇලියර තියෙන පාළිය යමක් ප්‍රකටද ඒකෙන් බැසගන්න. ඒක Tamanට නියමව බවටපත් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ බුදුදහම දේශනා කිරීමේදී බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ වන දෙයකි ධම්මානුධම්ම පටිපත්තිය යන වදන. එය විස්තර කර පැහැදිලි කරන මෙන් තා කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. ඒක තමයි ඔය සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවෙන් තමයි ධර්මානුධම්ම ප්‍රතිපදා ලැබිලා තියෙන්නේ. දානෙන් නෙවෙයි. දානේ රාමයකට සූදානම් කරලා සීලයෙන් තමයි පටන් අරගන්නේ. ඒකේ ශික්ෂා තුනක් සීලෙ කොච්චර රැක්ක සමාධි ආනිසංස ලැබෙන්නේ නැහැ. සමාධිය කොච්චර රැක්කත් විපස්සනා ආනිසංස ලැබෙන්නේ නැහැ. සීලය දැක්කොත් සීලානිසංස ලැබෙනවා. සමාධිය දැක්කොත් සමාධිආනිසංස ලැබෙනවා. ප්‍රඥා දැක්කොත් ප්‍රඥානිසංස ලැබෙනවා. එනිසා සීල සමාධි ප්‍රඥා ශික්ෂාවට අපි කියනවා ධර්මානුධර්ම ප්‍රතිපදා කියලා. ඒකේ බරපතල ලස්සන වචන පෙළගස්මක් තිබුණාට ධර්මය අනුව පිළිපදිනවා කියන එක ඉන්නේ ශික්ෂා මට්ටමට ආවට පස්සේ තමයි. එතකන් අපි ඒ ශික්ෂා ලබන්න සුදුසු වෙනවා. පින්කම් කරනවා, දන් දෙනවා, ඒ වගේ කටයුතු කෙරුවට ශික්ෂා පටන් අරගන්නේ සීල සමාධි ප්‍රඥා කියන තුනෙන් කියන එක තමයි උත්තරයක් වශයෙන් කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ලනුපැදුරේ සක්මන් කරන විට රළු ගතියක් දැනෙන අතර එහි රටාවන් උඩට පිම්බුණු ස්වභාවයක් දක්නට ලැබුණු අතර වැලි මළුවේ සක්මන් කරන විට දෙපා වලට මෘදු ස්වභාවයක් දැනුණු අතර වැලි ඉදිරියේ කඳුබෙන් කොට ගැසී ඇති බව පෙනියයි. ඉන්පසු පරයන්ක භාවනාවට වාඩි වී සෑහෙන වේලාවක් ගත වූ පසු හුස්ම රැල්ල නොදැනී ගිය අතර ඉන් මද වේලාවකට පසුව සුදු හා නිල් පැහැති ආලෝක ධාරා පෙනී ගිය අතර එය අනිත්‍යං අනිත්‍යයි යනුවෙන් මෙනෙහි කරන විට නිදහස් අවකාශයක කහ පැහැති ආලෝක ධාරා පෙනී ගිය අතර එයද අනිත්‍යයි යනුවෙන් මෙනෙහි කළද නැවත නැවත එයම දිස්වේ. එතෙන් සිට ඉදිරියට භාවනා කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. මේකේ අහනකොට හිතාන තියෙන්නේ මේ අනිත්‍ය අනිත්‍ය කියලා කියන්න නම් මම නම් කියලා දීලා නැහැ. එනිසා ගෙදරින් ගෙනාවා කාලා තියෙන්නේ. එහෙම කළා බඩ එකක්ම හදුනට අපි වග කියන්නේ. කෝ කිසිම හෝටලයකට යන්න බෑ ගෙදරින් කෑම අරගෙන යනවනම් තමයි එතනින් හෝටලෙන් කන්න දෙන දෙයක් දෙනවා මිසක් ආ. නැත්තම් හෝටල් කාර්යයට කියන්නවනේ ගෙදරින් ගිනාම කෑම පාසලක් කෑවට කමන්නේ. ඒක ලියලා ඒ කෑම නරක කළා කියලා PHI ට report කරන්න බෑ. දැන් කරුණා කරලා ගෙදරින් තිබෙනවා තියලා ඇවිල්ලා මෙහි මුල් මූලික බාහන උපදේශපන්ති ආය අහන්න. අහලිවල මේ බාහන පුළුවන් තරම් සරල කරන්න අනවශ්‍ය බරපතල වචන දාලා මේක කක්ක කරගන්න එපා. අනේ තරම්ම සරල දෙයක් පැහිකම නිසා තමයි ඔක්කොම ලවුත් වෙන්නේ. ඔනට වැඩි දැනුම නිසා ඒ නිසා භාවනාවට යන්න අරින්ද මුලිටිකේ ඔය කියලා ටික වුණා නම් ඊට පස්සේ භාවනාව තමන් අරගෙන යයි. ඊට පස්සේ බලන්න යමක් නොකර ඉන්න. යමක් නොකර සිටීමේ හැකියාව තමයි පුරුදු කරන්නේ. එතකොට භාවනා යම් ප්‍රමාණයකට මේ එයාගේ පාලනේ තමන් අතර ගණ්ඩ හදනවා. ඒ ගණ්ඩ හදන වෙලාවේදී අර තිබුණ තරම් කෙලෙස් නැති බව තේරෙනවා නම් හිතේ ගතේ අනුයාතකම තේරෙනවා නම් ඒකට යන්න දෙනවා මිසක් අනිත්‍ය කියලා කියන්නේ <clears throat> මට අවසර තියෙනවා නම් මං කියනවා ද්වේෂය කියලා. මේ මතුන දෙයට නැද්දකින් ඔබ තම ඵලයන් කියන එක නෙවෙයි අනිත්‍ය කියන්නේ වෙන මොනවාද? ඉතින් ඒ මොනසරක සත්‍යයක් අවබෝධ වෙන්නේ. එනේන දෙයට පළවල එන්න බෑ. මම නැදපි. නොබත. නුදුමකින් කියනවා. එන එක මොකද්ද කියලා කියන්න බෑ. කාටවත් තේරෙන්නේ ඔය අනිත්‍යයේ ඉන්නේ ද්වේෂයෙන් කියලා. ඒ නිසා ඒක නැතුව ඒ පැමිණෙන දේ මේකයි. ඒක ඇවිල්ලා යන රංගනේ රංගින්න හදන්න යන්න අරින්න. ඊ නැත්තම් හිටපොත අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒ වක් කරන්න යන්න එපා. සමීකරණ එකතු කරන්න යන්න එපා. බුදුආන්තරම් භාවනා එකලස් වෙනකන් අපි ඒකට අනුග්‍රහ කරලා එකලස් වෙච්ච භාවනාවට එහෙම යnderලා පැත්තකටලා බලාගෙන ඉන්න එක තමයි විපස්සනා කියලා කියන්නේ. පස්සති කියලා කියන්නේ බලනවයි කියන එකයි. මේ විපස්සනා තියෙන යමක් නොකර බලා සිටීම. මුලදී මුලදී කරන්න ඕනේ. ඒක පාරට දා ගන්නකම්, ගොඩ ගා ගන්නකම් යමක් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක පෙළ ගැහෙනකොට විපස්සනා කරන්න කියලා කියන්නේ යමක් නොකර වෙන දෙයකට වෙන්න ඇරලා බලන්න සිටීම නිසා මේ වගේ වලදී ඒ අර මතක් කරගෙන ආපු gedirin ගినాවුවා ඉබේම ක්‍රියාත්මක වෙලා තියෙනවා. නමුත් අහන්න තියෙනවා නිහතමානී ගතියක් ඒකට අපි අගය කිරීමක් කරන්න ඕනේ. නමුත් මතක තියාගන්න තියෙන්නේ මේ උපදේශ වල මේම සඳහන් නොකරන විශේෂයෙන්ම පරිසං වෙනවා. මූලික උපදේශ නැහැ. ඒ නිල්ලඹ ඒ ගොඩින් මහත්ය කර පොතක මම බැලුවා මේ ළඟදී එයාගෙන් එයාගෙන් අහලා තිනවා මේ ආතියෝ මම හිතන්නේ පිටරට කරපු එකක් ඉංග්‍රීසියෙන් අහනවා කොහොමද මේ හිත සමාධිගත කරගන්නේ කියලා. එයා කියනවා මම මෙතෙක් කියලා උත්සාහ කරා මේ සමාධිය කියන වචනේ පාවිච්චි නොකරන්න. මොකද ඒ තරම්ම පිටපොට යන වචනයක් ඕක. මම කිව්වේ සතිමත් වෙන්න කියලා. ඒ නිසා සමාධි වෙන්න හදන්න එපා මේ ඇවිල්ලා. සතිමත් වෙන්න දකෝ ඇති. ඒ වගේම මම කියනවා කිසිම බරපතල වචනයක් මූලික උපදේශ වලට දැම්මේ නැත්තේ මොකද? මේ වචන අහලා අහලා කොරෝඩ් වෙච්ච කට්ටිය ඉන්නේ. පොත්වල තියෙන දේවල් බලාගෙන ඉතින් මෙතෙන් ඇවිල්ලා අමතක කරන්න ගියාම ආරව මතක් කරන්න ගියාම ඉතින් අවුලක් වෙනවා. හැබැයි ලොකු හානියක් කරන්නේ නැහැ. බරක් දාගන්න බැරි පිළියම් කරන්න බැරි හානියක් වෙන්නේ නැහැ. කරුණාකරලා මේ දේවල් කරන්න නැතුව භාවනාවට යන්න දෙන්න. ඒකට බොහෝම ඉක්මනට ඒක ඒක විසීම කරගෙන යන්න පටන් ගන්නවා. ගත් ස්වාමීන් වහන්සේ ආහාර ප්‍රත්‍යක්ෂාව පිළිබඳවත් එහි ඇති ආනිශංස පිළිබඳවත් පැහැදිලි කර දෙමින් තා කරුණාවෙන් ඉල්ලා සිටිමි. අපි බලමු මේ ධර්ම දේශනාවලියේදී අවශ්‍ය වුණොත් ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිවේක්ෂා පිළිබඳ පොතක් තුනනේ. ඔව් ඒ කියවන්නේ ඒක ආනිශංස නැහැ. නමුත් ප්‍රතිවේක්ෂා පිළිබඳව ඒක විස්තර තියෙනවා. ඒක ගොඩාක් වෙලාවට භික්ෂුන් වහන්සේලාට කරන දෙයක්. නමුත් මම දැකලා තියෙනවා සමහර භාවනා මධ්‍යස්ථානවල ඒ මේ ආහාර විතරකේ ශිවපසෙම ප්‍රතිවික්ෂා කිරීමක් උගන්වනවා. ඒක සමහරුන්ට ඒක ලොකු ඒකෙන් ධෛර්යකුත් හිතට එනවා. ඒ පිළිබඳව අවශ්‍ය නම් ඒ අපේ සංස්ථාවාචිකව පොතක් මම තියලා තියෙනවා ප්‍රතිවික්ෂා කරන්න මෙහෙමයි කියලා. ආනිසංස පිළිබඳව අපි බලමු ධර්ම දේශනාවේදී අවස්ථාවක් ආවොත් ඒක සම්බන්ධ කරන්නේ නැත්නම් එච්චරම වෙලා ගන්න හොඳ නෑ අපේ ඉතර දිග රිට්‍රීට් එක නෙවෙයි මේක පොඩි පොඩි එකක් අවසාමුණ බලමු. දැන් ස්වාමින් වහන්සේ තණ්හා මාන දිට්ඨිය anu අනුශය කෙලස් දැයි පහදා දෙනු මැනවි. වෙන්න පුළුවන් අනුශය වශයෙන් වෙන්නත් පුළුවන් පරිඋත් ทาน වශයෙන් වෙන්නත් පුළුවන් වීතික වශයෙන් වෙන්නත් පුළුවන් ඒකේ මට්ටම් රාශියක් තියෙනවා කෙසේ නමුත් අපේ හිත වාග් බහුල්‍යයකට අහු වෙන්නේ ඇතුළත කතාවට ලක් වෙන්නේ කච කචේට යන්නේ ගොජ දාන්න යන්නේ තණ්හා මාන නිසා වට ප්‍රපංච කරන ධර්ම කියලා කියනවා. මේ ඔහේ විත කනවා වගේ චුවින්ගම් හපනවා වගේ ඔහේ හිත හිත ඉන්නවා. ඒ හැම එකක්ම එක්ක තණ්හා නිසා එක්ක මාන නිසා එක්ක දිට්ඨි නිසා එක්ක ඕනේ මට්ටමක වෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පළවෙනි කොටස වම් පාය තබන විට වම දකුණ පාය දකුණ වශයෙන් සිහි කරමින් සිතින් කියමින් සහ දක්මින් සක්මන් කෙලිමි. අනතුරුව පතුල් විලුඹේ සිට ක්‍රමයෙන් ඇඟිලි දක්වා එසවෙන ආකාරය සහ විලුඹේ සිට ක්‍රමයෙන් ඇඟිලි දක්වා බිම වදින අයුරුත් පස එසැවි ඉදිරියට ගම පාය එසැවි ඉදිරියට ගමන් කරන අයුරුත් නිරීක්ෂණය කරවන්නට විය. එවිට වම දකුණ ලෙස සිටීම බාධා කර වූයේ පෙනෙන තොරතුරු අධික වීම නිසාය. එසේ වෙනෙහි කිරීම නැවතද බලා සිටීම පමණක් කරමින් සිටන විට මට වැටහි ගියේ එක් එක් පාදයේ චලනයන් යම් කොටසක් අවධානයෙන් මිදී සිදුවන බවයි. මේ වම් පාදයේ විලුඹ කෙළවර එසවීමේදී කොටසද දකුණු පාදයේ ඇඟිලි කොටස බිම වදින අවස්ථාවද ලෙස විටින් විට වෙනස වෙනස් වෙමින් මගහැරෙන බව පැහැදිලි විය. මේට හේතුව සක්මන් කිරීමේ වේගයයි වේගය වැඩි වීම නිසා දෝයි පසු කල්පනා කළෙමි. මේ ගැන දේත උපදේශක් වෙතොත් කාර්නිකව ඒ ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පාතින් ලියමි. සක්මන් වේගය අඩු කීමට නොසිතුවේ රිද්මේ මිදී අවධානයේ මිදී ආදයි සැක කළ බැවිනි. කොයි දෙයක වුණත් අපි අපේ ඉන්ද්‍රයන්ගේ ස්වરૂපයක් තියෙනවා. දී ඇති අනේ නෑ මෙහෙම කියනවා අපිට කොයි වෙලාවෙත් තොරතුරු රාශි රාශි අපිට පැමිණෙමින් තියෙන ඔක්කොම බලන්නවත් අහන්නවත් දිරව ගන්නවත් අපේ මනසට හැකියාවක් නැහැ. ඒ නිසා එනකොට හැම එකක්ම හලලා වැදගත් හුඟක්ම රාගය ඇති කරන දේවල් තමයි අපි ගන්නෙ. නැත්නම් හුඟක්ම ද්වේෂය ධනක දේ ගන්නවා සාමාන්‍ය දේවල් අස් කරනවා. ඒක සාමාන්‍ය සිංහලෙන් කියන්නේ අපි වෙතට පැමිණෙන දේ මොකක් හරි තේරුවයි කියලා කියන්නේ ගොඩාක් දේවල් අතාරියවයි කියන එක. ගොඩක් දේවල් විසි කරයි කියන එක. එකක්වත් තොරණතු ඔක්කොම ඉන්න ඇරියොත් ඒක සම්පූර්ණ භාවනාවක් වෙනවා. නමුත් ඒකට අපේ ඉදurang සූදානම් නැහැ. ඉදurang කරන්නේ රූප බලනවා, සද්ධානවා, ගන්ධ රස පහස කියන ඔක්කොම එනකොට වැඩියෙන්ම රාගේ, වැඩියෙන්ම ද්වේෂේ, වැඩියෙන්ම මොහේ ඇති කරන එක බාර අරගෙන ඒ බාර ගැනීම එකට වැඩි අවධානය යොමු කරගෙන නිසා අනික් සියල්ලම හැලෙනවා. ඉතින් ඒක වළක්වන්න බෑ මොකද අපේ විඥාණයට ඔක්කොම ගන්න බෑ සංස්කාර ඔක්කොම සංස්කාර වලින් මෙවුවා හලලනවා. ගන්න පුළුවන් හරිය හලනවා. වරණාව ශෝෂණය කියලා මේකට කියන්නේ. ඒක මේ මේ තිත්ත ලැබු යටයක් කරවිල වැලක් කොහොම බැලයක් පොළොවට දැම්මට පස්සේ ඒක උරන්නේම පොළොව සාරේ තියෙන චිත්ත රසය විතරයි. එතකොට පැණිපූල් ගෙඩියක් පැණිපූල් ඇටයක් අඹ ඇටයක් ඉසල් ඇටයක් කිහිල් පැලයක් හිටම ඒක උරන්නේ පැණි රස කොටස විතරයි. පොළොවේ තියෙන මොච්ච මොන ඕජාව තිබුණත් එයා උරාගන්නේ ඒ වගේ. අපේ හිත උරන්නේ දුක විතරයි. මොන්නෝ හරි කුණු හරපයක් තියෙනවනම් ඒක කොහොමඩක්වත් ඇහෙන හොඳට ඇහෙන හොඳට පේන හොඳට මතක හිටිනවා. ඒ එකක් තෝරනකොට ලක්ෂයක් අමතක වෙනවා. ඒ මහසි මේ අපේ ඥානපෝනික ස්වාමීන් සතිය බලමයි මේ පොතේ ලියලා තියෙනවා. මේ එකක් තේරීම නිසා අපෙන් හැලෙන දේ අපිට නැති වෙන දේ ගියා ගියාම යයි කද්දාකවත් අපිට ලැබෙන්නේ. මතකත් නැහැ හැලුණයි කිය. ඒක නැති කරන්න කියන දේ තමයි භාවනා කරනකොට වාඩි වෙලා මම දැන් මෙතන කියන තැන හිත තියාගෙන එන ඔක්කොම දිහා සාධාරණ හිතින් බලන්න. කරන්නම බෑ. සක්මන් කරනකොටත් සක්ම පුරුදු කරලා යන්න ඇරලා මොනවද පේන්නේ මොනවද දැනෙන්නේ මොනවද අත්විඳින්නේ මොනවද අත්දකින්නේ කියලා සමස්තයට ඉඩ දෙන්න අපේ හිත ඉඩ දෙන්නේ ඉඩ දුන්න දවසේ තේරෙයි මේ එකක් තෝරන කියන්නේ ලක්ෂයක් අතාරිනවා හැබැයි එකක් තෝරද්දිම මම දැන් එකක් තේරුවා මේ නිසා මෙච්චරක් හැලුණයි කියලා දැන ගැනීමත් විශාල ඥානයක් අපිට දන්නවනම් මම මේකට අවධානය යොමුලා බලපු නිසා අනිත් ඔක්කොම මට ගිලි වුණයි කියලා ඒ දැනීම විශාල නිහතමානීකමක් ඇති කරනවා. විශාල මේ තමන් මේ පැහිය වෙන්න හැදුවට මේ තෝරගත්ත දේ විතරයි දන්නේ. ඒ තේරීම නිසා විශාල ප්‍රදේශයක් අත්හැරෙනවා කියලා දන්නවනම් අපි හදිසි වෙන්නේ ප්‍රකාශයක් කරන්න කියන ඒ වෙලාවේ නම් මම ඒක දැක්කා. හැබැයි ඇහුන්නේ නැහැ මට ඒ වෙලාවේ. මට ගඳ දැනුන්නේ නැහැ, රස දැනුන්නේ නැහැ. ඒ දැක දෙන මේ ටිකයි විතරයි කිව්වොත් අපිට දෝෂයක් එන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ නැහැ මම මේ දැකලා කියන්නේ මම බොරු කරන්නේ මම දැක්කමයි කියලා ගහපා දෙන්න හදනකොට එයාට මතක කරනවා දැකීම නිසා ඇහිම මගේ ඇරියා ගන්ධ රසී ගන්ධ රස පහත මගේ ඇරියා ඒ බව දන්නෙත් නැහැ ඒ කෑ ගහන හතර තටමන ගතියෙම පේනවා හරියට මේක දකින්නකවත් දැකලා නැහැ කියලා. ඒ නිසා සක්මන් කරනකොට ඒක ලස්සන වචනකින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ගරාජ් 10ක් විතර තියෙන කරතරෝදයක් ගත්තොත් නීමිය කරත්තේ පරිදියේ ඉඳලා බොස්කෙඩියට බලය සම්ප්‍රේෂණය කරන්න එක ගරාදියකින්. යට තියෙන එක තමයි මෙතන ඉඳලා කරත්තේ බොස්කෙඩියට බර සම්ප්‍රේෂණයක හිමීට මේ පැත්තට යන්න ඊගාව තියෙන කැවිල බර ගන්න. මේක යහට යන්න ඊගාව කැවිල බර ගන්න. සතිය පිටවන්න ඕනේ බර ගන්න ආරාජේ විතරයි. ඒක නිසා ඒකට ඒකාරෝ කියන වචක් බුදුහාමුදුරු දීලා තිනවා. අරය කියලා කියන්නේ ස්පෝක් එකට නැත්තම් ගරාදියට එක වෙලාවකට මුරු කරත්තෙම බර ගන්න එක අරයකට. එතන සතිය පිටරන මුරු කරත්තේ සංසිද්ධිය දැක්කා වගේ. ඡාපේ ඇවිදිනකොට වමට බර ගන්න වෙලාවේදී වමේ සතිය තියෙනවා. දකුණට බර ගන්න වෙලාවේ දකුණ තියෙනම වම් විලුඹේ එස වෙනකොට දකුණු ඇඟිලි වලට බර ගන්න සංදිස්ථානයේදී යෝගාවචරකේ සතිය පිටවන තැන කිටි කිටි කිටි කිටි ගාලා මාරු වෙනවා. ඉතින් ඒක මේ කල්පනා කරන්න ගත්තොත් මේ හිතන දෙයක් මිසක සාමාන්‍ය ඇතුළට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි විලුඹ ඉඳලා ඇඟිලි බලේ මාරු වෙනකොටත් ඒකම වෙනවා. ආන්නේ ටික දන්නකොට තේරෙනවා අපි මෙතෙක් කල් ඇවිද්දට මොනවද දැකගෙනද ඇවිදලා තියෙන්නේ. ඇවිදින්න නම් තියෙනවා අපි. ඒකට මේ රාත්තල් මගේ රාත්තල් 70ක් කියලා කිලෝ කිලෝ 70ක් විතර බරයි. තනි කකුලක ඉඳලා ඊගා කකුලට කිලෝ 70ක් මාරු කරන බහිසන සිමෙන්ති කොටයක් මාරු කරන ගත්තොත් කොච්චර අමාරුද කියලා කිලෝ 50 මේ කිලෝ 70 මාරු වෙනවා මේ කකුලෙන් ඒ කකුලට ඉතින් මේ හොඳටම කොටිය එලවනකොට හාව දූවල දූවල දූවල ගිහලා කකුල් දෙක ලෙව කනවලු අනේ අම්මේ උඹ තමයි මාව බේරගත්තේ කියලා එතකන් ඌට මතක නැහැ හොඳට අං කියන මියෙක් ගිහිල්ලා වතුරක වේලා බොහොම විවේකී වතුර බීනකොට ඌ දැක්කලු ඔළුව පාත් කරනකොට අන්ධකේ ලස්සන ඊට පස්සේ යකෝ දැකලවත් නැහැනේ මේක මම බලපන් කොච්චර ලස්සනද කියලා බලන්න දැක්කලු කකුල් දෙක නිකන් කෝටු කැලි දෙකක් වගේ වතුරේ ගහලා තියෙනවා නැද්දකින් අන්ධකට ගැලපෙන්නේ මේ කකුල් දෙක ජරාව කියලා බලනකොට කොටියක් පැනනවා දැන් දුවනවලු ඌට මතක නැහැ කකුල් දෙක ඇදුවන්නේ කියලා ගිහිල්ලා අන්ධ කියලා උනාලු ගහකට කොටිය ගෑවලු අර කැතර තියෙන කකුල් දෙකෙන් තමයි බේරෙන්නේ. ওই ලස්සන අන් දෙක තමයි පැටලෙන්නේ. උන වතුරේ බලනකොට වෙන්නේ මේ කකුල් දෙකට ගැළපෙන්නේ නැතර ලස්සන අන් දෙකක් තියෙනව නැද්ද කි මේ කකුල් දෙකට විල්ලැජ්ජ නැහැ. ඒක නිකන් කෝටු දෙකක් වගේ පේ. සක්මන් කරනකොට විතරයි තියෙන්නේ මේ කිලෝ 70ක් මේ එක පායක ඉඳලා අනෙක් පායට මාරු කරනකොට මුළු ලෝකේ මොකද්ද තියෙන මැෂින් එක හරියට තනි කෝටුවක ඉඳලා ඔච්චර බැලන්ස් එකක් ගන්න. දෙපා සතා කියන්නේ පොඩි එකෙක් නෙවෙයි. ඒ සක්මන් කරනකොට එක කකුලයි වැඩ කරන්නේ. ඕක පිළිබඳව හරියට සත්‍ය පවත්නවා නම් කරගෙන ගියා නම් තේරෙයි. දැන් පිරිමි ළමයි කැමති කෙල්ලන්ගේ කකුල් බලන්න. කෙල්ලෝ කැමති කොල්ලන්ගේ කකුල් බලන්න. ඔය එතකොට කෙලෙස්. තමන්ගේ කකුල දිහා බලන ඒකත් බලන්න ඕනේ නැහැ. හිතිය දාන වැඩ කරනකොට කුසල්. එකම දේ. එකම දේ. ඒකේ බැලන්ස් කරපස්සේ කිලෝරක් නැහැ. එකින් එකට එකින් එකට යොමු කර කර යොමු කර කර පුදුමාකාර දැනුමක් දෙනවා. ඉතින් ඒක නිසා ඒ මාරු වගේ දැන්වලදී අපිට පේනවා අපි එකක් දිහා බලනකොට විශාල ප්‍රදේශයක් අමතක කරනවා. ඒ දැකීම, ඒ දැනීම කෙනෙක් නිහතමානී කරනවා. කෙනෙක් තේරුම් ගන්නවා අපි මොනවද දැනගෙනද මේ කතා කරලා තියෙන්නේ. මේකවත් අඩු ගන්න හොඳට දන්නවනම් අපි තව තාම වැඩ පටන් ගන්නවත් නැහැ. ආන්නේ විදිහේ විශාල දැනුමක් පරියන්කයට වැඩියයි. සතියේ සක්මනේ පවතිනවා. ඒකත් වැඩි දැනුමක් ගන්න පුළුවන් ඉදිරියට වැඩ කරනකොට. අද්දපතු අතු කකුල් අතුල්පතුල් අකු කකුල් පය ඔක්කොම වැඩ කරන වෙලාවේ තමන්ගේ අවධානය කොතනද තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්. අපි බත් කනකොට දත හපා ගන්න නැතුව දිව හපා ගන්න නැතුව බත් කනවා කියන්නේ. 32 මැද දිව බේරෙනවා වගේ කියලා. පොඩි දෙල්ලමක් නෙවෙයි. හිතලා එහෙමනම් කරන්න බෑ. ඒ බවට සත්‍ය නැහැ නෑ විවත් කරන ගමන් ටෙලිවිෂන් බලනවා, කතා කරනවා, ඒගොල්ල කියන දිව හැපෙනවා කියන. ඉන්ජාපත් කරනකොට දිව හපා ගන්නෑ කියන එක මහා ලොකු ජයග්‍රහණයක්. ඒක දිව හැපෙන්නේ නැතිව දන්නවනම් ඊටත් වැඩිය ලොකු ජයග්‍රහණයක්. ඒකපත් කරනකොට වත් කරන බව දන්නවනම් ලොකු දෙයක්. සක්මන් කරනකොටත් ඒක තමයි කරන්නේ. ගාමිණී ස්වාමින් වහන්සේ ව්‍යාපාද විහිංසා යන දෙකේ වෙනස පහදා දෙනු මැනවි. හිංසා විහිංසා යන දෙක එකමද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මේ ප්‍රශ්නේ එනවා ඔය සම්මා සංකප්ප විඤ්චා සංකප්ප බෙදනකොට සම්මා සංකප්ප වල තියෙනවා අනිකම්ම සංකප්ප විහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප. මේක හොඳට බලන්න බුණා ඒකේ මිච්ඡා සංකල්ප තමයි කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන එක. විහිංසාව කියන්නේ හිංසාව අනිත් පැත්ත. හිංසාවට විරුද්ධ පැත්තට විහිංසාව කියනවා. එතකොට කෙනෙකුට යාව වනස්සිතවිල්ල මෙසට මම කරදර කරන්න ඕනේ, මරන්න ඕනේ, නිඳ කරන්න ඕනේ කියන එක මේ විහිංසාව බාහිරවර්ති. ව්‍යාපාදේ අභ්‍යන්තර බාහිර දෙකටම බලපාන. තරහ. නුරුස්නා ගතිය. මිනිසෙක් වෙන්න ඕනේ නැහැ. ගස්කොලන් එක හරි කමන්නේ. නුරුස්නා ගතියට රාගය අනිත් පැත්ත, ද්වේෂයට ව්‍යාපාදේ කියලා කියනවා. හිංසාව යන පැත්තට අවිහිංසාව යන පැත්තට විහිංසාව කියලා කියනවා. ඉතින් අපි සම්මාදිටියකට එනකන් අපෙන් පහළ වෙන හැම හිතවිල්ලක්ම වනස් හිතවිලි පහළ වෙන්නේ. කාට හරි තන්තියක් අදිනවා කාට හරි ගිනි ගෙඩියක් දෙන එක තමයි තියෙන්නේ. ඒ වගේම මුළු ජීවිතේ පුරාවට මම දැන් මෙතන කියනකොට තරහක් තියෙනවා. හිතින්නෙම නැහැ. මම දැන් මෙතන හිටපන් කියනකොට දන්නව කෙලෙස් නැහැ කියලා. මේ වගේ තැනකට ඇවිල්ලත් අපි දන්න කොච්චර අමාරුද කියලා අනෙක් පුරාවට මුළු ජීවිතේ මුළු සංසාරෙම අපි ඉඳලා තියෙන්නේ මම දැන් මෙතන මොහොතට ද්වේෂ කර කර. ඒ නිසා ඒකට කිට්ටු කරනකොටම ඇඟ කිලිපොළනවා. ඒ නිසා මානවය කියලා කියන්නේ Tamanට වෛර කරගන්න සතෙක්. ජාඹි මහා ලෝකට මෛත්‍රී ගැන කතා කරනවා අනුට උදව් කිරීම ගැන කතා කරනවා සෝයන් සේව සමාජ සේවල් ගැන කතා කරනවා නමුත් Tamanට තමන් වෛර කරමින් තමයි ඉන්නේ. මම දැන් මෙතන කියන එකට වෛරේ. සියුම් මට්ටමේ තියෙන එක ව්‍යාපාදේ. ඊට පස්සේ ඒකට තව පළල් වෙලා ගොඩක් වෙලා යනවා. විහිංසාව තියෙන්නේ තව කෙනෙකුට හිංසා. හිංසා හිංසා කියන වචනේ තමයි ගයිලි. ගරුතර ස්වාමීන් වහන්සේ මම අරමුණේ ටික වේලාවකින් සංසිඳීම සිදු වේ. මේ නැවත නැවත අත්විඳිමි. ඔබ වහන්සේ දෙසූ සූත්‍ර කීපයක පොට්ටපාද සූත්‍රය ඇතුළුව අවකාශයට විඥානය පැතිර යන හැටි ඇසුවත් මට එය නොහැටේ. ස්වාමින් වහන්සේ මෙම සංසිඳීමට පසු කුමක් වේද යන්න පහදා දෙනමින් ගෞරවණීය ඉල්ලමි. මුලදී හුස්ම සංසිඳන අවස්ථාවට පැමිණෙන අයුරු හොඳින් වැටහුණත් ඊට පසු කළ යුත්තේ අවබෝධ නොවේ. නීවරණ නැතුව මෙසේ විවේකීව සිටීමට භාවනාව ඇත්තටම මට විනෝදාංශයක් බවට පත්ව ඇත. මට භාවනාවේ මුලදී හුස්ම සංසිඳන අවස්ථාවට පැමිණෙන අයුරු හොඳින් වැටුණත් ඊට පසු කලයුත්ත අවබෝධ නොවේ. නීවරණ නැතිව මෙසේ විවේකව සිටීම භාවනාව ඇත්තටම මට විනෝදාංශයක් බවට පත්ව ඇත. ඔබ වහන්සේට ගුරු උපදේශ හා කවටහන් සුද්ධ කිරීම නිසා මෙම සංසිඳීම මම අත්දකිමි. ඉතිරි පියවරද පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඉදිරියට මොකුත් කරන්න දෙයක් නැහැ. යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. ওই වෙන දේටම යන්න ඇරලා කරනවා කියන්නේම සංස්කරණ කර්ම නොකර සිටීමේ හැකියාව බාන එක තමයි කෙටියෙන් මතක් කරන්න තියෙන්නේ. පිටර ප්‍රශ්න තියෙනවා තව ඉතුරුලා. නෑ මං කියන්නේ ඔය ඉතුරුලා තියෙන ඔක්කොම ප්‍රශ්නද? අපි එන ඊටික හැන්දාවට තියන්නට මොකද අපිට සක්මන් කරගන්න වෙලාවක් නැති වෙනවා. ඉතින් ඒ නිසා දැන් ප්‍රශ්න වලින් භාගයක් විතර ඉතුරුලා තියෙනවා. අපි පැයකොත් විනාඩි 10ක් විතර අරගෙන තියෙනවා. අපි ඒක තියාගමු මේ හැන්දාවට තියෙන නිසා මොකද නැත්නම් අපි තුනට රැස් වෙනවා අපි නැවත පරියන්කයකට එහෙම නැත්නම් අපි මේක අහලා වෙහෙස වෙලා එක තැන ඉඳලා සක්මන් කරන්න බැරි වුණොත් පරියන්කය හරියන්නේ ඒ නිසා අපි කරුණාකරලා විශ්ලේෂණ ප්‍රශ්න ටික අයින් කරන්න අයින් කළා මේ ටික තියාගන්න අපි හන්දාවට අපි ටික ඉතුරු සතිವಾರට තියාගනිමු ඒ ප්‍රකාශයත් එක්කම මේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිනිමාව සටහන් කරනවා ශිරු දිනාටම දරුවන් සරණයි